නමස්කාර වේවා බුදුරුවනට බුදු හිමි සරණ යම් නමස්කාර වේවා ධම්රුවනට සමදා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 තුනෝරුවනට සමදා තිසරණ සරණ යමි සාදු පින්වත්නි අද මේ වෙලාවේ අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි දන්නවා බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන ධර්මයේ විශේෂ මාතෘකා තියෙනවා. චතුරාරි සත්‍ය බුදු කෙනෙක් තමයි විස්තර කරලා දෙන්නේ. කර්ම විභාගේ ඒ කියන්නේ කර්මයන් පිළිබඳ ඇති ප්‍රභේද ඒවා බුදු කෙනෙක් තමයි විස්තර කරලා දෙන්නේ. හේතුඵල ධහම ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය. මෙයා බුදවරු තමයි තෝරලා දෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියෝ මේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන ඒවා නෙවෙයි. බුදු කෙනෙක් විසින් අවබෝධ කළා හිට පැහැදිලි කළා තේරුම් කළා දෙනවා. එතකොට ප්‍රඥාව තියන අය තමයි ඒ ධර්මය අවබෝධ කරගන්නේ. තද අපි ඉගෙන ගන්නේ ඒ ප්‍රඥාවන්තයාට ගෝචර වෙන ධර්මයේ සම්මසන සූත්‍රය. සංයුත් නිකායේ දෙවෙනි කොටසේ මේ සූත්‍ර දේශනාව ඇතුළත් මේ සූත්‍ර දේශනාවේ නම මොකද්ද? ඔව් සම්මසන. සම්මසන කියලා කියන්නේ සම්මර්ෂණය කරනවා. සම්මර්ෂණය කරනවා කියන්නේ නුවණින් විමසා බලනවා. එතකොට මේ නුවණින් විමසා බැලීම ප්‍රඥාවන්තෙක් විසින් කරන දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි. එතකොට අපි දන්නේ කියන්න අපේ ප්‍රඥාව කොච්චර දුරට මෝරලා තියනවාද කියලා. හැබැයි අපිට ප්‍රඥාව ගැඹුරට ප්‍රඥාව නැතත් මා හිතන්නේ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරේ පහදින ප්‍රමාණයටවත් නෝන තිබ්බොත් අඩු ගානේ. ඒ කියන්නේ මේක අවබෝධ කරගන්න තරම්ම ප්‍රභාවත් ප්‍රඥාවක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. නමුත් අපිට ඒ ඔක්කොටම උදව් කරන්නේ ශ්‍රද්ධාව. ඒ කියන්නේ බුද්ධ වචනය කෙරෙහි අපේ හිතේ ඇති පැහැදීම. බුද්ධ වචනය කෙරෙහි අපේ හිතේ පැහැදීමක් තිබ්බොත් විතරයි ශාස්ත්‍රීය ගෞරවය යා තුළ ඇති වෙන්නේ. බුද්ධ වචනය කෙරෙහි පැහැදීමක් නැත්තම් ශාස්ත්‍රීය ගෞරවය නම් ඇති වෙන්නේ නැහැ. ශාස්ත්‍රීය ගෞරවය ඇති නොවි ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්ද? බෑනේ. එතකොට මේ ශ්‍රාවකෙක් වෙලා ශාස්ත්‍රීය ගෞරවය ඇති කරගෙන බුද්ධ වචනය කෙරෙහි පැහැදිලා ඒ බුද්ධ වචනේ ඉගෙනගෙන ඒ විදිහට මේ බුද්ධ වචනේ දරාගෙන ඒ විදිහටම ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු විදිහට ජීවිතය දිහා බලන්න පුළුවන් නම් ඔන්න ප්‍රඥාවන්ත කෙනෙක්. ඒක අපිට හරියට කියන්න තේරෙන්නේ නැහැ ඒක කවුරු කරගනේද කියලා. ඒක ඉතින් එක එක්කෙනාගේ තියෙන වාසනාව මත. හැබැයි ඉතින් එයා මේ ජීවිතයේදී යම් කිසි අවංක උත්සාහයක් අවංක මහන්සියක් අවංකවම මේ ජීවිතේ තේරුම් ගන්න කියලා යම් කිසි විදියකට යා නුවණ මෙහෙවනවා නම් ඒක යාට උදව් කරනවා. ඒ කියන්නේ බලන්න මේ ප්‍රඥාව කියන එක හිතත් එක්කනේ සම්බන්ධ. හිතට එකතු වෙන දේවල් අතර අග්‍රදී තමයි ප්‍රඥාව. දැන් දානෙ ගත්තොත් දානයත් හිතත් එක්ක සම්බන්ධ. අපිට ආසාවක් ඇති වුණොත් දන් දෙන්න. එතකොට ඒක ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. ලෝභකමත් එහෙමයි. අපිට ලෝභකම හිතත් එක්ක එකතු වුණොත් ඒක ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ ලෝභකමට අනුව තමයි කටයුතු කරන්නේ. වෛරෙත් එහෙමයි. වෛරය හිතට එකතු වුණොත් ඒ හිතට එකතු වෙච්ච වෛරී වෛරී ජීවිතයේ කොටසක් වෙනවා. ඊට පස්සේ යා කතා කරන්නේ, ක්‍රියා කරන්නේ ඔක්කොම කරන අර වෛරේ පිරිමසන ආකාරයටයි. ඒ වගේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව හිතට එකතු වුණොත් එයා හැමතිස්සෙම ටිකෙන් ටිකේ ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බලන්න එයා පුරුදු වෙනවා. එතකොට ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බලන්න පුරුදු වෙච්ච එක්කෙනා තමයි මේක අල්ලන්නේ. ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බලන්න පුරුදු වෙච්ච නැති එක්කිනා කොහොමද මේක තේරුම් ගන්නෙ? බෑනේ. ධර්මාගන්ධයට වෙච්ච දෙවි. අර මාගන්ධය කියන ගෑන් ළමයා බුදුරජාණන් වහන්සේට සරණ පාවලා දෙන හිතාගෙන එයාගේ අම්මයි තාත්තා එකන් ගියානේ. ඒතර බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කළේ? මේ ශරීරය කියලා කියන්නේ ඔව් මේ කැටයන් දාපු ඔව් අසෝචි ප්‍රූප කැටයන් භාජනයක් වගේ කිව්වා. බොරුවද කිව්වේ? ඇත්ත නමුත් අර රූපෙන් මත් වෙලා හිටපු එක්කෙනා හිතුවේ මොකද්ද? බැන්නා, අපහාස කළා, මට අපහාස කළා, මට බැන්නා කියලා තරහ වුණා. උන්වහන්සේ එයාට නෙමෙයි කිව්වේ. ශාරීරික ස්වභාවය කිව්වේ. බලනතර ප්‍රඥාව නැති වෙච්ච එකෙන් එයාට කොච්චර පාඩු වුණාද කියලා. එයා ගියා ගිහිල්ලා උදේනි රජුරුවන්ගේ අගබිසෝ උඩා ඊට පස්සේ කරන්න තියෙන හැම හතුරුකමක් කරලා දැන් නිරේ පැහැෙනවා. දැන් මේ වෙනකොට නිරේ. එයාගේ අම්මා තාත්තා බලන්න වෙනස. අම්මා තාත්තා දුවට බැන්නා කියලා වැළපුණාද? නෑ අම්මා තාත්තා ප්‍රශ්න කළා හරි. මේ ශරීරේ දකින්නේ ඔබ දකින්නේ කැටයන් දාපු කුණු භාජනය වගේ නම් ඔබ ආස කරන්නේ දිව්‍ය ශරීරයටද කියලා ඇහුවා. නෑ කිව්වා. මං ඒකට ආසත් නෑ කිව්වා. එහෙනම් ඔබ ආස කරන්නේ මොකක්ද? අන්න ධර්මයට විවෘත වුණා. එතකොට බලන්න අර අම්මටයි තාත්තටයි තිබිච්ච ප්‍රඥාව නෙමෙයිද ඒගොල්ලන්ට ධර්මයේ විවෘත කරන්න පාදක වුණේ. උදව් වුණේ. බැරි වෙලාවත් ගැටුණා නම් අනේ අපේ දුව මෙච්චර ලස්සන එකීට මේ කියාපු දෙය කියලා. ඒ දෙන්නත් මොනව කරගන්නේද දන්නේ නැහනේ. එතකොට අපිට පේනවා මේ ප්‍රඥාවක තියෙන වැදගත්කම. බුදුරජාණන් වහන්සේ දා වැඩ හිටියේ කුරු ජනපදේ. කුරු ජනපදේ කියන්නේ මේ දිල්ලියට කිට්ටුව තියෙන නගරයක් ඒ කාලේ. කම්මාස ධම්ම කියන නියම් ගමේ ඔබ දන්නවා ඇති මේ කුරු ජනපදයේ කම්මාස ධම්ම කියන නියම් ගමේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා. හරි ලස්සනයි මහා සතිපට්ඨාන සූත්‍රේ. අන්න අර ආටනාටි වගේම පාඩම් හිටින්න හොඳ සූත්‍රයක් තමයි. මා ආට ආට මේ මහසතිපට්ඨාන සූත්‍රයේ හැමදෑම ප්‍රයෝජනවත් එකක් ඒක. හැමදෑම. එතකොට ඒ කම්මාස ධම්ම කියන නගරේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේලා අමතලා අහනවා මහණෙනි සම්මසතනෝ තුම්මේ භික්කවේ අන්තරා සම්මසanti මහණෙනි ඔබ අභ්‍යන්තර ජීවිතය නුවණින් විමසනවාද මොකක්ද ඇසූ ප්‍රශ්නේ? අභ්‍යන්තර ජීවිතය නුවණින් විමසනවාද? බලන්න ඒ කාලේ හරි මේ හරි බුද්ධිමත් මිනිස්සුන්ගේ පසුබිමක්. දැන් අපි එකතු වෙලා අහනවද අභ්‍යන්තර ජීවිතය නුවණින් විමසනවාද කියලා? නෑනේ. අපි අහන්නේ ආදු කොහොමද? ලොකු එක්කෙනා බැන්දද? පොඩි එක්කෙනා කොහොමද? මේව විතරනේ අහන්නේ නේ. දැන් මේක බලන්න වෙනස මහණෙනි අභ්‍යන්තර ජීවිතයේ නෝනින් විමසනවාද? එතකොට භික්ෂුන් වහන්සේ තමයි පැනලා ඉස්සරහටලා උත්තර දුන්නා. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ මං අභ්‍යන්තර ජීවිතේ නෝනින් විමසනවා. ඉතින් උන්වහන්සේ අහුවා කොහොමද ඔබ අභ්‍යන්තර ජීවිතේ නෝනින් විමසන්නේ? එතකොට මේ භික්ෂුව පිළිතුරු දුන්නා. හැබැයි මේ පිළිතුර එච්චර සාර්ථක උනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකට සතුට ප්‍රකාශ කළේ නැහැ. අන්නේ වෙලාවේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට ආයාචනා කළා ඉල්ලා හිටියා උන්වහන්සේගෙන් ඒතස්ස භගවා කාලෝ භාග්‍යතුන් වහන්සේ මේට කාලයයි ඒතස්ස සුගත කාලෝ සුගතයන් වහන්සේ මේට කාලයයි භාග්‍යවතුන් වහන්සේ අභ්‍යන්තරයේ නුවණින් විමසීම ගැන යමක් වදාරනසේක්ද එය භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා දරා ගන්නවා එහෙනම් ආනන්දි අහන්න මම දැන් කියා දෙන්නම් කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරනවා. මහණෙනි මෙන්න මෙහෙමයි කියනවා කෙනෙක් අභ්‍යන්තර ජීවිතයේ නොවනින් විමසන්නේ. යංකෝ ඉදං අනේක විදං නානක් ප්‍රකාරකං දුක්ඛං ලෝකේ උපජ්ජති ජරා මරණං කෙනෙක් හිතනවා নানা ප්‍රකාර ආකාරයට මේ ජරා මරණ දුක හටගෙන තියෙන ආකාරය මේ ලෝකේ ජරා මරණ දුක තියෙන විදිය හිතනවා කියන්නේ නුවණින් විමසනවා දැන් බලන්න හිතලා අපිට කල්පනා කරනවා නම් හැමදෑම මැරිච්ච කෙනෙකුගේ ප්‍රවෘත්තියක් නැද්ද හැමදෑම තියෙනවා වතුරේ ගිලිලා මැරෙනවා ඊළඟට වාහන අනතුරු වෙලා මැරෙනවා, වහකාලා මැරෙනවා, කපල කොටලා මැරෙනවා, ගිනි තියලා මැරෙනවා. ඉවරයක් නැහැ. ඊළඟට මේ ලෙඩ දුක්වල ඉවරයක් නැහැ. අනතුරු වල ඉවරයක් නැහැ. එතකොට දැන් අපි මේ වෙනකොට ඔන්න අපි බේරි බේරි හිටියා කියමු. අපිට පුළුවන් ද හැමදේම අනතුරු වලින් බේරි බේරි ඉන්න? බෑ. අනතුරු වලින් කොච්චර පරිස්සම් වෙවි හිටියත් අපි ජරාවට පත් වෙනවා. කොච්චර පරිස්සම් වෙවි හිටියත් අපි මරණයට පත් වෙනවා. ඉතින් මේ ලෝකේ ජරා මරණ වලට පත් වෙන ආකාරය බලන්න කියනවා. හැබැයි අද එදාටත් වඩා පැහැදිලිව පේනවා. දැන් අර හයිටි වල මිනිස්සු මැරිච්ච හැටි, අර චිලි වල මිනිස්සු මැරිච්ච හැටි, ඊළඟට ওই සුනාමි වල මිනිස්සු මැරෙන හැටි. ඒ මේ මැරෙන විදිය හිතන්න බැරි තරම් හිතන්න බැරි තරම්ම අමුතුයි. ඉතින් මේ විදිහට මැරෙද්දි මැරෙද්දි මැරෙද්දි නුවණින් කල්පනා කරන්න කියනවා මේ ලෝකේ අනේක ප්‍රකාර දුකක් මේ ලෝකේ තියෙනවා අනේක ප්‍රකාර දුකක් තියෙනවා ඒතකොට එයා කල්පනා කරනවා මෙහෙම ඉදන්නකෝ දුක්ඛං කින් නිදානං කින් සමුදයං කින් ජාතිකං කින් පබවං මේ අනේක ප්‍රකාර දුක ඇයි හටගත්තේ ඇයි මේ දුක උපන්නේ? මක් නිසාද මේ දුක හටගත්තේ කියලා කල්පනා කරන්න කියන. ඇත්තෙම මේක ප්‍රඥාවන්තයෙකුට විතරයි කරන්න පුළුවන්. ඇයි ලෝකේ මේ මැරෙනවා කියලා ප්‍රවෘත්ති කියනවා. එතනම අපි රූප රජිනී තෝරනවා දානවා. නේද? ඔන්න දැන් අපි කියනවා දැන් කියන ඔන්න දැන් ප්‍රවෘත්ති විකාශයයි ඔන්න හතර දිනේ මල. ඒ සීන් එක ඉවරුණා. ඊට පස්සේ කියන ඔන්න දැන් ජාත්‍යන්තර රූප රජිනී රූප රජිනී තරංගය ආවා. මෙන්න කෙල්ල තීරුවා. ඔන්න ඊට පස්සේ යන ඊළඟ ප්‍රවෘත්ති ඔන්න දැන් ස්පෝර්ට්ස්. දැන් ඔන්න බලන්න බයිසිකල් තරඟ යනවා මෙන්න මෙයා දින්න. මේවා කියන්නේ අපි ප්‍රවෘත්ති අහන්නේ. ඒතර මේ විදිහට ප්‍රවෘත්ති අහනකොට අපිට ඒ ඔස්සේ ජීවිතේ තේරුම් ගන්න බෑ. මොකද හේතුව? අපිට ජරා මරණ ගැන පොඩ්ඩක් එනවා. ඊට අමතරව මේ ලෝකේ තියෙන එක එක විසිතුරු දේවල් පෙන්වුම් කරනවා. එතකොට අපිට ජරා මරණ ගැන අහලා ඒක අමතක කළා අපි ආයෙ අර ලස්සනට අහුවෙන්නේ නැද්ද? ඒක ලස්සනට අහු වෙනවා. ඒ නිසා අපිට අර කොච්චර හැමතැනම තිබුණත් ඒක ප්‍රකට වෙන්නේ ප්‍රකට වෙන්නේ නැහැ. ඒක ප්‍රකට කරගන්නේ නෝන තියෙන එක්කෙනා විතරයි. නෝන තියෙන එක්කෙනා ඒක ගැඹුරෙන් විමසනවා, කල්පනා කරනවා. ඒ නෝන තියෙන එක්කෙනා ගැඹුරෙන් කල්පනා කිරීම මේ සාමාන්‍ය ලෝකේ කල්පනා කරන රටාව නෙවෙයි. සාමාන්‍ය ලෝකේ කල්පනා කරන රටාව තමයි අර ප්‍රවෘත්ති වල තියෙන්නේ. එතකොට නුවණ තියෙන එක්කෙනා කල්පනා කරන රටාව සාමාන්‍ය ලෝකයේ ඇහුවොත් එයා කලබල වෙනවා. ඔයා මොකද ওই විදිහට හිතන්නේ? ඔයා හරි මේ මොකද්ද ඍණාත්මකව හිතයි. එතල එහෙම ඒ ඔයයි මේ ගැනම හිතන්නේ කියලා එහෙම කියන්නේ නැද්ද? ඉතින් මේ නිසා නුවණ තියෙන එක්කෙනා කල්පනා කරන්න ඕනේ නුවණින්මයි. නුවණින්මයි හිත හිත කල්පනා කරන්න ඕනේ. මේ විදිහට නුවණින් හිත හිත කල්පනා කරොත් නම් ඕන තරම් තියෙනවා ජීවිතය ගැන තේරුම් ගන්න පුළුවන් දේවල්. ඉතින් එහෙම කල්පනා කරද්දී ඇයි මේ මේ මිනිස්යාට මේ විදිහේ ජරා මරණ ආйти වෙලා තියෙන්නේ? ඇයි මේ මේ සත්වයා දුක් විඳින්නේ? මොන ඇයි මේ දුකේ ඉවරයක් නැත්තේ? මක්නිසාද මේ දුක හට aran තියෙන්නේ කියලා කල්පනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා කල්පනා කරනකොට උන් එයාට මේ ජරා මරණ ගැන තීරුම් යනවා මෙහෙම ඉදං කෝ දුක්ඛං මේ දුක උපදිනිදානං කුමක් නිසාද උපදිය නිසා ඔන්න අලුත් වචනයක් අපිට හම්බ වෙනවා දැන් අපි පටිච්ච සමුප්පාද වෙන්න මෙහෙම ඉගෙනගෙන තියෙනවා. දැන් මොන ජරා මරණ තියෙනවනේ. ජරා මරණ දැන් ඔන්න අපි ඔක්කොටම ජරා මරණට මුණ දීලා ඉන්නේ. දැන් අපි ඔක්කොම සංසාරේ ගොදුරුනේ. අපි සංසාරේ මිදිච්ච අය නෙමෙයි තාම. අපි මේ සංසාරේ ගොදුරු වෙච්ච අය, සසරට ගොදුරු වෙච්ච අය. එතකොට මේ මේකේ භයානකකම කියන්නේ මේකේ මේ ඊතර වෙන දවසක් හොයන්න බෑ මේ හේතුව ප්‍රහාණය වෙනකන්. ඒකයි මේකේ තියෙන භයානක අනතුර. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉපදීම නිසා තමයි ජරා මරණ හටගන්නේ. ඉපදීම නිසා. දැන් ඔන්න අපිට අපි දැන් ඔන්න ඉපදිලා ඉන්නේ නේ. අපිට ඔන්න ඇස ඉපදිලා තියෙනවා. කන ඉපදිලා තියෙනවා. නාසය ඉපදිලා තියෙනවා. දිව ඉපදිලා තියෙනවා. කය ඉපදිලා තියෙනවා. මනස ඉපදිලා තියෙනවා. එතකොට ඇස නිසා අපි දුක් දුම්නස් විඳිනවා. සතුටත් විඳිනවා. කන නිසා අපි දුක් දුම්නස් විඳිනවා. සතුටත් විඳිනවා. නාසය නිසා දුක් දුම්නස් විඳිනවා. සතුටත් විඳිනවා. දිව නිසා දුකත් විඳිනවා, සැපත් විඳිනවා. ශරීරය නිසා දුකත් විඳිනවා, සැපත් විඳිනවා. මනස නිසා දුකක් විඳිනවා සැපක් විඳිනවා අපි අවංක හොයලා බැලුවොත් වැඩි මොනවද වැඩි දුක. කායික වශයෙන් සැප ටිකක් තියෙන පුළුවන්. නමුත් කායික වශයෙන් දුක් ගොඩක් විඳින්න ඕනේ. මානසික වශයෙන් සැප ටිකක් තියෙන පුළුවන්. මානසික වශයෙන් යා දුක් ගොඩක් විඳින්න ඕනේ. මේ නිසා නමුත් අර සැප අපිට අවිද්‍යාව සහගත නිසා මේ ක්‍රියාකාරීත්වයේ අපිට දුක නෙමෙයි ප්‍රකට වෙන්නේ. සැප දුක් විඳිනවා. දුක් විඳ တာ දුක ඉස්මතු වෙන්නේ මොකද දුක ඉස්මතු කරලා ගන්න තියෙන්නේ ප්‍රඥාව වෙන්නේ. එතකොට ප්‍රඥාව වැඩිලා නැති නිසා අපිට දුක ඉස්මතු වෙන්නේ ඉස්මතු වෙන්නේ සැප. එතකොට අපි දුක් විඳ විඳා විඳපු සැපක් හිත හිත ඉන්නවා. කායික වශයෙන් දුක් විඳින හිටියත් අපි හිතෙන් වෙන හිතින් මොනවා හරි එකක් සැපක් මවාගෙන මවාගෙන සැපක් විඳින්න අපි හදනවා. ඒ හිතෙන් මවාගෙන සැපක් විඳින්න හදන්නේ මේ දුක ප්‍රකට වෙන්නේ නැති නිසා. දුක ප්‍රකට වෙනවා නම් අර සැප අතහැරලා දුක අවබෝධ කරනවා. ඒතර දුක අවබෝධ වෙන්නේ අපිට අපිට වෙන්නේ දුක යටපත් වෙලා සැපට මුලා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට මේ ජරා මරණ තියෙන්නේ ඉපදීම නිසා. ඉපදීම තියෙන්නේ භවය නිසා. භවය කිව්වේ ඔව් කර්මය සකස් වුණාම කර්මي සකස් වෙන විදි තියෙනවනේ වචනෙන් කියන දේවල් වලින් කර්මය සකස් වෙනවා. හිතෙන් හිතන දේවල් වලින් කර්මය සකස් වෙනවා. කයින් කරන දේවල් වලින් කර්මය සකස් වෙනවා. කර්මය සකස් වුණාට පස්සේ විපාකයක් හැදෙනවා. එතකොට මේ විපාකය පිනිස තමයි මේ කර්මය හැදෙන්නේ. අවිද්‍යා සහගතව මේ වැඩේ අපි කයින් සිතින් වචනෙන් ක්‍රියා කරද්දී විපාක දෙන්න තමයි කයෙන් ඇති මේක ධර්මතාවයක්. ධර්මතාවයක් කියන්නේ? ඔව් ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. එතකොට මේ ස්වභාවිකව සිද්ධ වෙන දේ අපිට වළක්ව ගන්න විදියක් නැහැ. එතකොට වළක්ව ගන්න නම් මේ සිද්ධ වෙන රටාවම වෙනස් වෙන්න ඕනේ. මේ සිද්ධ වෙන රටාව වෙනස් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්තේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඇර වෙන දෙයකින් මේ රටාව වෙනස් කරන්න බෑ. එතකොට මේ රටාව වෙනස් කරන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරගත්තොත් මේ සාමාන්‍ය තින රටාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කැරකිලා යනවා. එතකොට එහෙනම් බලන්න මේ ක්‍රියාවක් වෙනස් කරන්නේ ක්‍රියාවකින්. ප්‍රාර්ථනාවකින් නෙවෙයි. ක්‍රියාවක් ප්‍රාර්ථනාවකින් වෙනස් කරන්න බෑ. හැබැයි ක්‍රියාවක් ක්‍රියාවකින් වෙනස් කරන්න පුළුවන්. එතකොට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ක්‍රියාවාදී කෙනෙක් නේ. ක්‍රියාවේ ආගේ කරන, ක්‍රියාව ගැන පෙන්නන, ක්‍රියා ඉස්මතු කරන. එතකොට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ භවය නිසා තමයි උපදින්නේ. දැන් බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භවපච්චය ජාති. භවය හේතු කරගෙන උපදිනවා. එහෙනම් අපි මේ කලින් ජීවිතේ සකස් වෙලා තිබිච්ච භවයක් නිසා තමයි මේ ජීවිතේ අපි උපන්නේ. උපන්නට පස්සේ දැන් ඔන්න අපි කායික දුක් විඳිනවා මානසික දුක් විඳිනවා. අපි එක එක්කෙනාගේ ඇස් පෙනීමේ වෙනස්කම් නැද්ද? අපි එක එක්කෙනාගේ කන් ඇහිීමේ වෙනස්කම් නැද්ද? අපි එක එක්කෙනාට නාසයට ගඳ සුවඳ දැනෙන්නේ වෙනස්කම් නැද්ද? අපි එක එක්කෙනාට දිවේ රස විඳීමේ වෙනස්කම් නැද්ද? දැන් මට එක අම්මා කෙනෙක් හම්බ වුණා ගොඩක් පායිසයි. ඒ අම්මා මට හම්බෙලා කිව්වා අනේ මේ මේ ස්වාමීන් වහන්සේ දැන් ඉස්සර වගේ නෙමෙයි මට නාසයට කිසි සුවඳක් දැනෙන්නේ නැහැ කිව්වා. එනයි කි තේරුම මොකද්ද? නාසය මැරිලා. දිවට කිසි රහක් දැනෙන්නේ නැහැ කිව්වා. රසනහර මැරිලා. ජීවත් වෙනවා. දැන් බලන්න එතකොට මේ මේ මේ අසකනාසයේ දේවකය මනසේ විදිය. එතකොට මේ හිතන ක්‍රමේ වෙනස්කම් නැද්ද? වෙනස්කම් තියෙනවා. එතකොට බලන්න මේ ඔක්කොටම බලපෑවේ අපි සංසාරේ ගෙනාපු විදියක්. සංසාරේ ගෙනාපු විදියක් බලපෑවේ. සමහරු නිරෝගී සමහරු උපන් දවසේ ඉඳලාම ලෙඩ. සමහරුන්ට හොඳට පේනවා සමහරුන්ට පේන්නේ නැහැ. සමහරුන්ට හොඳට කල්පනාව තියෙනවා සමහරුන්ට කල්පනාව නැහැ. සමහරට මේ හොඳට තියෙනවා කල්පනාව ටික ටික ඒක ආමතක වෙලා නැති වෙලා යනවා. ඉතින් මේ නිසා මේ ඔක්කොටම අර සංසාරේ ගෙනාපු කර්මානුරූප බලපෑම තියෙනවා. ඒ බලපෑම නැත්තම් අපි ඔක්කොම මෙලහට මේකෙන් ඈතර වෙලා. කර්මානුරූප බලපෑම නොතිබුණා නම් හැබැයි කර්මානුරූප බලපෑමක් ඕනේ මේකෙන් ඈතර වෙන්න. අපි පින් කරගෙන ගිහිල්ලා ධර්මය අවබෝධ කිරීමේ අදහසින් පින් කරගෙන ගියොත් අපි ඇස කන නාසය දිවකය මනස හොඳට ඇදී හොඳට ප්‍රඥාව ප්‍රඥාව වර්ධනය වෙන ආකාරයට. එතකොට අපි පටපට ගාලා අවබෝධ කරගන්නවා. ඉතින් මේ නිසා භවපත්‍ය ජාති එතකොට භවය හැදින්නේ කොමකින්ද? උපාදාන පත්‍ය භව. උපාදාන කියන්නේ මොකද්ද? ඔව් බැඳී යාම යම් කිසි දෙයකට ඔව් බැඳෙනව නැත්නම් අහු වෙනවා. දැන් කාමයට අහු වෙලා ඒ විදිහට ඉන්නවා කල්පනා කරනවා. එතකොට කාම උපාදාන. දෘෂ්ටියකට අහු වෙලා එයා දෘෂ්ටියට ඕන හැටියට හිතනවා. එතකොට ditthi උපාදාන. සීල වෘතයට අහු වෙලා එයා සීලබ්බතයට කල්පනා කරනවා. සීල ප්‍රතිපාදන්න. මම මගේ මාගේ ආත්මය කියන එකට අහු වෙලා ඒ විදිහට හිතනවා. එහෙම හිතන එකට තමයි භවය හැදෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ උපාදාන භව ජාති කියන වචන තුනටම එක වචනයක් පාවිච්චි කරනවා. උපදී කියලා. උපාදාන භව ජාති කියන තුනටම බුදුරජාන් වහන්සේ එක වචන තනි වචනයක් පාවිච්චි කරනවා උපදී කියලා. එතකොට මේ උපදී කියන එකට මම පරිවර්තනය කළා කෙලෙස් සහිත කර්මය කියලා අපිට වෙන එකක් මේකට පාවිච්චි කරන්න තේරෙන්නේ නැති නිසා. එතකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ජරා මරණ වලට හේතුව උපදී. උපදි තියෙනකොට තමයි ජරා මරණ තියෙන්නේ. උපදි නැත්තම් ජරා මරණ නැහැ. උපදි නිරුද්ධ කරන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේකෙ පින්වත් හොඳට මතක තියාගන්න ඔබ හොඳට පහදින්න ඉස්තරවම හිතේ පැහැදිලිම තියාගන්න මේ ලෝකයේ කෙනෙකුට ඊතර වෙනවා නම් ඊතර වෙන්න තියෙන එකම මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි කියලා. මොකද මෙහෙදි විතර නෙමෙයි. දිව්‍ය ලෝකෙක ගියත් මේක මේක මතක තිබීම ඒ දෙවියන් වෙලා උපන්නට පස්සෙත් අපිට උදව් කරනවා. අපි මේ මාර්ගය පිළිබඳ අමතක වෙලා හිටියොත් සමහර විට අපි ආ ඉපදිලා එක එක පැතිවල හැරෙන්න පුළුවන් විමුක්තියක් හොයාගෙන. එතකොට මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය, ඒ මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන එක තදින්ම සිතේ පිටවා ගන්න ඕන කාරණාවක්. බලවත්ව සිතේ පිටවා ගන්න ඕනේ. මොකද බැරි වෙලාවත් අපි මෙරිලා ගිහලා දෙවියන් අතර උපන්නත් ඉදාට අපි අතරමං වෙන්නේ මොකද අපේ ස්මරණයක හිටිනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගෙන යන්න අපේ හිත පුරුදු වෙනවා. මොකද ඒක හිතේ හොඳට කාවැදිලා තිබ්බොත්. දැන් අපි ගත්තොත් සමහර අයට මරණාසන්න වෙද්දී මැරිලා මේ ළමයි හොයාගෙන යනවා. ඒතකොට කායවිදලා තියෙන්නේ මොකද්ද හිතේ? ළමයිනේ. ළමයා කායවිදලා තිබුණ නිසා ළමයා හොයන් ආවා. සමහරුන්ට මැරුණාට පස්සේ ඔන්න හිතේ කායවිදලා තියෙන රත්තරන් බඩු ටික. එතකොට මොකද කරන්නේ? ඒ රත්තරන් බඩු ටික හොයාගෙන එනවා. සමහරුන්ගේ හිතේ කායවිදලා තියෙන කෑම. එතකොට මොකද වෙන්නේ? කෑම හොයාගෙන එනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගේ කායවිදලා තිබ්බොත් ආර්ය ශ්‍රාංගික මාර්ග හොයන් යනවා. ඉතින් මේ නිසයි මං හැමතිස්සෙම ඔබට කියන්නේ මේ ගැන හිත පහදවා ගන්න පහදවා ගන්න හිත පහදවා ගන්න කියලා කියන්නේ මොකද්ද? අපිට වැදගත් වෙන්නේ මේ තර්ක විතර්ක කර කර ඉන්න එක නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ අපේ හිත පහදවාගෙන සිටීම. බුදුරජාන් වහන්සේගේ අවබෝධي හරි කියලා අපිට කල්පනා කරමු. මොකද හේතු දෙවියන්ටවත් විමුක්තියක් නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව. එහෙනම් දෙවියන්ට තියෙන්නේ විමුක්තිය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මිනිසුන්ට තියෙන විමුක්තිය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට මේ උපදී නැති කරන්න පුළුවන් මොකින්ද? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා උපදී උපදී දැනගත්තාම උපදී නිරුද්ධ කිරීමේ මාර්ගයත් එයා දැනගන්නවා. එතකොට මේ මොනවාද උපදීට මම කිව්වේ අර කරුණු තුන මොනවද? උපාදාන භව ජාති. එතකොට උපාදානය නැති වුණොත්, භවේ නැති වුණොත්, ජාති නැති වුණොත්නේ ජරා මරණයෙන් අත් මිදෙන්නේ. ඒ කියන්නේ උපදී නැති වුණොත් නේ. එතකොට උපදී නිරුද්ධ කරලා දෙන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. එතකොට උපදී නිරුද්ධ කරලා දෙන්නේ යමකින්ද? ඒ කියන්නේ අපිට හිතේ ලොකු පැහැදීමක් තියෙන්න ඕනේ. එතකොට මේ පැහැදීම ඔබ ඇති කරගන්න ඕනේ බුදු කෙනෙකුගේ බසක් මතක තියන් ඉන්න හැටියටයි. හොඳට මතක තියාගන්න ඕක වෙන කාගේවත් කතාවක් හැටියට ඕක මතක තියාගන්න එපා. මේ උපදි නැත්තම් කෙලෙස් සහිත කර්ම මේක නිරුද්ධ කළා දෙන්න පුළුවන් මොකේද? ආර්ය ශ්‍රාගික මාර්ගයට පමණයි. එතකොට ඒක කාගේ බසක්ද? බුදුරජාණන් වහන්සේගේ බසක්. එතකොට බුදු කෙනෙකුගේ බසක් හැටියට විතරක්ම මතක තියාගන්න ඕනේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මට පෙන්වා දීලා තියෙන්නේ මේ විදියට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් විතරමයි මේකේ නිදහස් වෙන්න පුළුවන්කම තියෙන වෙන දෙයකින් නෑ කියලා. ඒකට වෙන කවුරුවත් පටලව ගන්න එපා. ඥානানন্দ හාමුදුරුව වෙන කෙනෙක් කවුරුවත් පටලව ගන්න එපා. ඒ හේතුව. ශාස්ත්‍රුන් වහන්සේව තමයි සරණ යන්නේ අපි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතලා මේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේයි මේක මට දේශනා කළේ කියලා අන්නේ විදිහට තමයි තමන්ගේ ශාස්ත්‍රු ගෞරවයෙන් මතක තියාගන්න ඕනේ. එතකොට තමයි ඒක උපකාරී වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විදිහට මේ කෙනා උපදී ඇති කල්ලි ජරා මරණ ඇති වෙයි. උපදී නැත්තම් ජරා මරණ නැහැ. එන හේතුවක් තිබ්බොත් ඵලය හට ගන්නවා. හේතුව නැත්තම් ඵලේ නැහැ. මේ විදිහට ජරා මරණත් අවබෝධ කරගන්නවා. ජරා මරණ හට ගන්න හේතුවත් අවබෝධ කරගන්නවා ජරා මරණ නැතිවීමත් අවබෝධ කරගන්නවා ජරා මරණ නිරුද්ධ වන්නා වූ මාර්ගයත් අවබෝධ කරගන්නවා මේ විදිහට අවබෝධ කරගත්තු එක්කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න එයා ජීවිතේ ඇතුළත විමසන කෙනෙක් කියලා. එහෙමනම් පින්වත්නි මේකේ තව කොටසක් අපිට තියෙනවා පැහැදිලි කරගන්න. ජීවිතේ කොමක් විමසන කෙනෙක්ද? ඇතුළත. එහෙනම් මේක අනුන්ගෙන් බලලා හරියන්නේ නැහැ. ජීවිතය ඇතුළත ඇතුළත විමසන කෙනෙක්. එහෙනම් මේක බලන්න තියෙන්නේ එහෙනම් තමන්ට ජරා මරණ වලට තියෙන අනතුරු හැමතිස්සෙම මෙනෙහි කරන්න ඕනේ. තමන්ට ජරා මරණ වලට කොයිතරම් අනතුරක් තමන්ට ජරාවටපත් වෙන්නේ හැමතිස්සෙම ඉදෙන්නේ නේ. ජරාවටපත් වෙන්න හැමතිස්සෙම ඉදෙන්නේ. අනුන්ගේ දිහා බලලා වුණත් ඒක තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ තමන්ට ඒක ඕනතරම් වෙන්න පුළුවන් නේ. ඊළඟට තමන්ගේ ජීවිතය ගැන අපි දන්නවා දැන් ඔන්න අපි මේ ජීවත් වෙනවා. අපි දන්නවද අපිට මොන මොන අසනීප, මොන මොන රෝග, මොන මොන කරදර, මොන මොන දේවල් අපිට තියෙනවද කියලා අපි සම්පූර්ණයෙන් දන්නවද? දන්නේ නැහැ තමන් ගැන හිතන්න කියනවා. තමන්ගේ ජීවිතය හොයලා තමන්ගේ ජීවිතය අල්ලගන්න කියනවා මට මේ ජරා මරණ වලට පැටලි පැටලි මට මේ එන්න වෙලා තියෙන්නේ මම ඉපදෙන නිසා. මට උපදින්න වෙලා තියෙන්නේ භවය හැදෙන නිසා. මේ භවය හැදෙන්නේ උපාදාන නිසා. එහෙනම් මේ උපදි නිසයි මේක සිද්ධ වෙන්නේ. උපදි නැත්තම් මට මේ ප්‍රශ්නේ නෑ නේද කියලා තමන්ගේ ප්‍රශ්නයක් හැටියට මේක විමසන්න කියනවා. අන්න එහෙම විමසනකට එයා හොයා ගන්නවා. එයා එතකොට අභ්‍යන්තර ජීවිතේ විමසන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා හොයාගෙන යනවා ඊට පස්සේ මේ උපදී ඇති වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ උපාදාන භව ජාති යම් කිසි දෙයකට ග්‍රහණය වීම ඒ ග්‍රහණය වෙච්ච දේ නිසා කර්මයේ සකස් වීම ඒ කර්මයේ සකස් වෙන නිසා ඉපදීම දැන් බලන්න මේ හරි දෙයට දැන් අපි ගත්තොත් ඒක හරි විදියට දැන් අපිට කර්මයේ සකස් වීමෙන් බේරෙන්න බෑ කර්මයේ සකස් වී සකස් නොවන වෙලාවක් නොවන වෙලාවක් නැහැ. ඒ නිසා මේක බේරෙන්න විදියක් නැහැ. කර්මයේ සකස් වෙන කර්මය කියන්නේ කර්මයේ සකස් නොවන වෙලාවත් ඇහැරගෙන ඉන්නකටත් නැහැ. නිදාගෙන ඉන්නකට නැහැ. මුන්නහස දේශනා කළේ නිදාගෙන ඉන්නවා කියන්නේ ජීවිතේ වඳ බව කියලා. ඒක දේශනාවක දේශනා කළා. ඒ කියන්නේ ජීවිතේ නිදහස් වෙලා නැහැ. එතකොට අපි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ සකස් වෙවි යනදී හැබැයි අපි හරියට මේක අල්ල ගන්න ඕනේ පින්වත්නි. දැන් මේ වෙලාව මේ මනුෂ්‍ය ජීවිතේ දැන් ඔන්න අපිට කර්ම සකස් වෙනවනේ. දැන් ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා සමහර විට අපිට මේ වෙනකොට බොහෝ සකස් වෙන්න තිබිච්ච අකුසල කර්ම වැළකීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හම්බ වෙච්ච නිසා. උන්වහන්සේගේ ධර්මයේ හම්බ නොවුනනම් සමහරට අපි මිනිස්සුන්ට මීට වඩා එකට එක කළා. ඒක ක්‍රෝධ කළා. වෛර කළා නැති ආශාවල් ඇති වෙලා ඒක පිරිහිලා අපිට හිතන්න බැරි දේවල් වලට අපි නොයේක් අගාධ වලට වැටෙන්න තිබ්බා. ඒ වැටෙන්න තිබ්බ දෙයින් අපි බේරුණේ උන්වහන්සේගේ ධර්මය නිසායි දැනට අපි ආරක්ෂා වෙලා ඉන්නේ. එහෙනම් දැනටත් අපි යම්කිසි පිනක් පින්පැත්තක් දිනු කළා නම් ඒ දිනු කරන්න උදව් ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන්. එතකොට අපිට මේ බුද්ධ දේශනාවලින් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ මේකෙන් ඊතර වෙන මාර්ගය. දැන් නුවණින් විමසලා විමසලා නුවණින් කල්පනා කර කර මේ කරන්න තියෙන්නේ. එතකොට මේ විදිහට හරියට කරගත්තොත් ඒ කියන්නේ නුවණින් හරියට කල්පනා කළොත් සමහර විට වෙන බුද්ධ ශාසනයකට යා වෙන බුද්ධ ශාසනයක් මුණ ගැහෙනකන් එයාගේ ජීවිතේ සසරේ යන එකක් නැහැ. දැන් ගෞතම බුද්ධ ශාසනය අපි ගත්තොත් දැන් මේ වෙනකොට පින්වත්නි මේ මනුස්ස ලෝකයේ ශාසනය අතුරුදහන් වුණාට දිව්‍ය ලෝකවල ශාසනය තාම ජීවමානයි. දිව්‍ය ලෝකවල සාම ශාසනය තියෙනවා. මේ බ්‍රහ්ම ලෝකයේ ශාසනය තියෙනවා. චාතුර් මහරජිකේ තාවතින්සී යාමේ තුසිතේ නිමාන්තති පරිමිත වසවති මේ හැම එකකම ශාසනය තියෙනවා. අර මේ වරද්දගත්ත නිසා ශාවක පිරිස් මුල් කාලෙම මේ ශාසනය අතුරුදහන් වෙලා ගියා. ඒ නිසා බොහෝ දෙනෙකුට පටිච්චසමුපාදයේ නුවණින් විමසීමේ අවස්ථාව මගහැරිලා ගියා. දැන් පටිච්චසමුපාදයේ තේරුණොත් තමයි අපි මේ හේතුඵල ධම අවබෝධ කරගන්නේ. මොකද හේතුඵල ධම තුළ විතරනේ මමත්වයෙන් මිදිලා බලන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මිනිසයාට මමත්වයෙන් මිදිලා බලන්න අමාරුයි. දැන් ඔන්න අපි ගමු මෙහෙම එකක්. ඔන්න දැන් ඔබ සියලු දෙනාම ආවේ ඔන්න ධර්මයේ අහන්නනේ. එතකොට ඔන්න පිරිසිදු අදහසක් තියෙනවා. මොකද්ද මම මේ ධර්මයේ අහන්න ඕනේ කියන අදහසින් එනවා. දැන් ඔන්න ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙන්නෙත් මම මේ ධර්මයේ අහන්න ඕනේ කියන අදහසින්. ඊට පස්සේ අපි මෙතනදී මොකක් හරි කටයුත්තකට කියනවා අපි දැන් සමිතියක් පිහිටවමු කියනවා. සමිතිය පිහිටලා අපි ඔන්න සභාපති කෙනෙක් තෝරනවා. ලේකම් කෙනෙක් තෝරනවා. උපසභාපති කෙනෙක් තෝරනවා. භාණ්ඩාගාරික කෙනෙක් තෝරනවා. තෝරපු ගමන් අර බණහන එක්කිනාගේ ඔලුවට දැන් එනවා මම සභාපති. ඊළඟ එක්කිනාට යනවා මම උපසභාපති. අනිත් එක්කිනාට යනවා මම ලේකම්. අනිත් එක්කිනාට යනවා මම භාණ්ඩාගාරික. දැන් විශ්වාසුනේ ධර්මයේද මමද? මම. ඊට බණහන් ආපෙක් කෙනෙක් කල්පනා කරනවා ආර්ය සභාපති වුණා. දෙන්නම් මේකට වැඩි. ඉස්සරහට ආවේ මොකද්ද? ධර්මයේද? ඔන්න පේසමක් ලියනවා. ලියනවා මෙයා ධර්මයේ සභාපති කරගත්ත මේක නොසුදුසුයි. මෙයාගේ කැරැට්ටුව මේකයි. මෙයාගේ පැටිකිරිය මේකයි. ඔන්න ලියනවා. දැන් බනහන්න යන්නේ කොහෙද? ඉස්සරහට පැන්නේ මොකක්ද? මම ඔන්න ඊට පස්සේ ආධාර දින අපි ආධාර වලටගෙන මෙන්න අසවලාගේ නම දානවා මෙන්න ආධාර දින. අරය බලන්න අරයට ආධාර දෙන්න එයා ඉදිරිපත් කළා. එයාට මොකද තියෙන්නේ? ඔන්න ඇදී හොයනවා. ආවේ බණ අහන්න. දැන් වෙන්නේ මොකද්ද? මමත් එක්ක පැටලෙනවා. දැන් මේකෙන් බලන්න මේ මමත්වයේ කියන එක සම්මස්නහර ඇට ඇට මිදුළු වලට කාවැදලා තියෙන්නේ. මේක නිසා තමයි මම හැමතිස්සෙම ඔබට මතක ඇති කියලා තියෙනවා කිසි දවසක මේක පුද්ගලිකත්වයක් ඉස්සරහට ඇදලා ගන්න එපා. මේකේ ධර්මයමයි ධර්මයමයි සත්කාර කරන්න ඕනේ. ධර්මයටමයි සම්මාන දක්වන්න ඕනේ. ධර්මයටමයි උපහාර දක්වන්න ඕනේ. ධර්මයටමයි ප්‍රශංසා කරන්න ඕනේ. එතකොට ධර්මයට ප්‍රශංසා කළොත් විතරයි මේ ශාසනය පවතින්නේ. ධර්මයට ප්‍රශංසා නොකරොත් මොකද වෙන්නේ? පුද්ගලත්වයේ ඉස්සරහට එනවා. පුද්ගලත්වයත් එක්ක හැමතිස්සෙම තියෙනවා තරගයක්. පුද්ගලිකත්වයත් එක්ක තරගයක් තියෙනවා. ප්‍රතිරූපයත් එක්ක තරගයක් තියෙනවා. එතකොට තරගයක් තියෙන එකට හැමතිස්සෙම බලන්නේ ඒ කෝණයෙන්. එතකොට සම්පූර්ණයෙන් වරදිනවා. බුද්ධ දේශනාව කියවද්දී අමාරුවෙන් හරි මේකෙන් ගැලවෙන්න ඕනේ. ගැලවිලා ධර්මයටම තමයි ගරු කරන්න ඕනේ. ධර්මයේම තමයි තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. මොකද හේතුව මේ අපි ගත්තොත් ඔන්න පටිච්ච සමුප්පාදම අපි කියාගෙන යනවා කියලා. ඔන්න පටිච්ච සමුප්පාද කියාගෙන ගියොත් අපි බුද්ධ දේශනාව විග්‍රහ කරගෙන යනවා කියමු. විග්‍රහ කරගෙන ගිහිල්ලා කියන ඔන්න තමන්ට අවබෝධ වුණා කියන පෙන්눔 කරන්න හදනවා. වැරදුනා. තමන්ට අවබෝධ වුණ අවබෝධ වුණා හෝ නැතා හෝ තමන් විග්‍රහ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් එතකොට ඒකේ අනිත් එක්කෙනාට පිහිට තියෙනවා. තමන්ගේ අවබෝධය කියලා නෑ ඕක මෙහෙමයි මෙහෙමයි කීක විග්‍රහ කරන්න ගියොත් අන්තිමට ඒක සම්පූර්ණ පටලැවිලා යනවා. ඉතින් මේ නිසා අර මමත්වයේ ඉස්සරහට එන්න තියෙන අවස්ථා හරියට පොඩ්ඩක් නෙවෙයි හරියට තියෙනවා. ඉතින් මේ නිසා මමත්වයේ ඉස්සරහට එන්නේ නැති වෙන්න බුද්ධ දේශනාව විතරක් විග්‍රහ කරන්න ගත්තොත් විතරයි යාට මේ මේ උපදි ඒ කියන්නේ උපාදාන භව ජාති මේවා තෝරා බේරා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් බෑ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ උපදි හටගන්න කෙලෙස් සහිත කර්මය හටගන්නේ ඇයි? ඔව්, ඇයි මේ කෙලෙස් සහිත කර්මයක් හටගන්නේ? ඇයි මේ උපදි හටගන්නේ කියලා මෙයා අභ්‍යන්තරයෙන් විමසනවා කියනවා. තමන්ගේ ජීවිතේ විමසනවා මොකද මම මේ කාමයට ග්‍රහණය වෙන්නේ? කාමය කියන්නේ මොකද්ද? ප්‍රියමනාප රූප. ප්‍රියමනාප ශබ්ද. ප්‍රියමනාප ගඳ සුවඳ. ප්‍රියමනාප රස. ප්‍රියමනාප ස්පර්ශ. ඇයි මම මේකට ග්‍රහණය වෙන්නේ? ඊළඟට දෘෂ්ටි. දෘෂ්ටි වලටයි මම ග්‍රහණය වෙන්නේ. මේ විදිහට මේ උපාදානයට ග්‍රහණ වෙන්නේයි. මේ කර්මයේ හැදිල්ල මට නවත්ත ගන්න බැරියයි. ඇයි මේ ජරා මරණ වලට යන්නේ කියලා හොයනකොට අතාපරං සම්මසමානෝ සම්මසති මේ විදිහට යා නෝනින් විමසද්දි විමසද්දි මෙයා අල්ල ගන්නවා කියන හේතුව මොකද්ද තණ්හා තණ්හාය සති උපදී හොති තණ්හාව තිබුණොත් තමයි උපදි තියෙන්නේ තණ්හාය ආසති උපදින්නේ නැහොති. තෘෂ්ණාව නැත්තම් උපදින්නේ නැහැ. මොකද්ද මේ තණ්හාව කියන්නේ? ආසාව. ආසාව කියන්නේ ඇලීම. ඇලීම කියන්නේ තණ්හාව. ඈ යම් කිසි අපේ හිත යම් කිසි දෙයකට හිත යොමු වෙනවා අපි ගත්තොත් ඔන්න ප්‍රියමනාප ශබ්දයක් ඇහෙනකොට මේ ශබ්දෙට අපේ හිත ඇදිලා යනවා. මේ ශබ්දෙට අපේ හිත ඇදිලා යන්නේ ආසාව නිසා. එතකොට ශබ්දෙට හිත ඇදිලා යාම තමයි ශබ්දෙට ඇති ආසාව. අපේ හිත ඇදිලා ගියේ නෑ කියන්නේ ආසාව නෑ. එහෙන් අපි රූපයක් දකිනවා. දකින්නකොට මේ රූපේට අපේ හිත ඇදිලා යනවා. ඇදිලා යනවා කියලා කියන්නේ රූපයට අපේ තියෙන ආසාව. හැබැයි ඒකේ වෙනසක් තියෙනවා. අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් බුද්ධ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕහිත සූතෝ ධම්මං සුනාති. ඔව් හොඳින් යොමු කළ සිතින් බණ ආසයි. එතකොට ධර්මයට සිත ඇදිලා යනවා. එතකොට ධර්මයට සිත ඇදිලා යන එක මොකද්ද? ඒක නෙමෙයි මේ කියන්නේ. රාගයේ උපදින්න සිත ඇදිලා යයිද? දේශය උපදින්න සිට ඇදිලා යයිද? මෝහය උපදින සිට ඇදිලා යයිද? අන්න ඒක තෘෂ්ණාව. දැන් ධර්මයට සිට ඇදලා යන්නේ රාගය උපද්දවන්න නෙමෙයි. උපන් රාගය ප්‍රහාණය කරන්න. දේශය උපද්දවන්න නෙමෙයි. උපන් දේශේ ප්‍රහාණය කරන්න. මෝහය උපද්දවන්න නෙමෙයි. උපන් මෝහේ ප්‍රහාණය. එතකොට අපි හරියට මේක තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕහිත සූත උදාමන්සුනාති. හොඳට සිත ඒකටම යොමු කළ ධර්මය අහනකොට අවබෝධ වෙනවා කියනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන අපි හිතනවා උන්වහන්සේ අපි ගම ඇස් දෙකෙන් දැක්කා කියලා. ඒතර අපි ඒ ගැන කල්පනා කරනවා හිතන අපේ හිත ඇදිලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ මතක් වෙනවා. අරහං වන්නසේක සම්මා සම්බුද්ධ වෙනසේක විද්‍යාචරණ සම්පන්න වෙනසේක ආදි වශයෙන් ಗುಣ මතක් කරනවා. ඒ ಗುಣ මතක් වෙන එකට බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ වෙලාවට යාගේ හිත රාගය යට කරන්නේ නැහැ කියනවා. ද්වේෂය යට කරන්නේ නැහැ කියනවා. මෝහයට කරන්නේ නැහැ කියනවා. එයාගේ හිත කුසලයේ පිහිටනවා කියනවා. දැන් මෙතන කියන්නේ ඒක නෙමෙයි. දැන් මේ පටිච්චසමුප්පාද හැදෙන රටාව තුළ මේ කියන්නේ උපදි හැදෙන්න හේතු වෙන්නේ රූපේ. එතන රූපය කෙරෙහි හිත ඇදිලා යනවා. ඒක රූප තණ්හා. ශබ්දේ කෙරෙහි සිත හැදී ඇදිලා යනවා. ඒක ශබ්ද තණ්හා. ගන්ධ සුවඳ කෙරෙහි හිත ඇදිලා යනවා. ඒක ගන්ධ තණ්හා. රස කෙරෙහි සිත ඇදිලා යනවා. ඒක රස තණ්හා. පහස කෙරෙහි සිත ඇදිලා යනවා. ඒක පොට්ටප්ප තණ්හා. හිතට එන අරමුණු. අරමුණු කෙරෙහි හිත ඇදිලා යනවා. ධම්ම තණ්හා. ඇදිලා ගියපු ගමන් ඒක නිකන් අර මේ මී මී වල්ලන කූඩුවට මීෙක් අහුණා වගේ. දැන් මී වල්ලන මී කතුරු තියෙනවනේ මී කූඩු. ඔන්න මී කූඩුව හයි කළා දොර බාගෙට තියලා පොල් කෑල්ල පුච්චලා ගහනවා. ඊට පස්සේ ඔන්න දැන් මීයා එනවා මෙහෙම. ඔන්න මීයට ඔන්න පොල් කෑල්ලට ඉව වැටුණා. ඊ වැටලා මොකද කරන්නේ මීයා? පොල් කෑල්ල අල්ලන්නේ ඇතුළට ගියා. ඒක තෘෂ්ණාව කියමු. ඇතුළට ගියප ගමන් අර කොකා ගැස්සුණා. ශනකින් දොර වැහුණා උපාදාන. දැන් මියට එළියට යන්න පුළුවන්ද? දැන් මිය ඇතුලේ තමයි අර දඟලන ඔක්කොම කරන්නේ. තෘෂ්ණාවයි උපාදානයි ඒ වගේ. අර තෘස් අර හිත යම් කිසි දෙයකට ඇදිලා ගිය ගමන් ඒකට යා ලොක් වෙනවා. ඒකට යා හිර වෙනවා. ඒක තමයි උපාදාන කියන්නේ. එතකොට යා ඒකට හිර වෙච්ච ගමන් එයාට ඒකෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න නම් එයා එතන ඉඳලා ආදීනව මෙනෙහි කරන්න ඕනේ. ආදීනව මෙනෙහි කරන්නේ වීරිය ගන්න ඕනේ. සිය උපද්දවන්න ඕනේ. නුවණ කරන්න ඕනේ. එතකොට මේ නුවණෙන් වීරියෙන් සියෙන් උපද්දව ගත්තොත් විතරයි මෙයාට මේ ලෝකෙක අරගන්න පුළුවන් වෙන්නේ. ඒව නැත්තම් ඒකෙම යා කැරකි කැරකි යනවා ඒක ඉවරයක් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අභ්‍යන්තරේ නෝණින් විමසන එක්කෙනා මෙහෙම කල්පනා කරනවා. තණ්හාපනායන් කත්ත උපජ්ජමානෝ උපජ්ජති. මේ තණ්හා උපදින්නේ කොහේද? කත්ත නිවිසමාන නිවිසිතී කොහෙද මේ තණ්හාව නැවතිලා ඉන්නේ? කොහෙද මේ තණ්හාව පදිංචි වෙලා ඉන්නේ? එයා නෝණෙන් විමසනවා. ඔව්. යමක් ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයිද? මිහිරි ස්වභාවයෙන් යුක්තයිද අන්න එතන තමයි හිත ඇදලා යන තැන අන්න එතන තමයි තෘෂ්ණාව නැවතිලා ඉන්න තැන උන්වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ ලෝකේ ප්‍රිය වූ ස්වභාවය මිහිරි ස්වභාවය චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්තනිමිසමානා නිවිසති එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ප්‍රියමනාප වූ දෙයක් තමයි කෙනෙකුට තමන්ගේ ඇස. තමන්ගේ ඇස ලෝකේ ප්‍රියමනාපයි කෙනෙකුට. ඒ වගේම ලෝකයේ කෙනෙකුට ප්‍රියමනාපයි තමන්ගේ කන. ඒ වගේම ලෝකයේ කෙනෙකුට ප්‍රියමනාපයි තමන්ගේ නාසය. ඒ වගේම ලෝකයේ කෙනෙකුට ප්‍රියමනාපයි තමන්ගේ දිව. ඒ වගේම ලෝකෙ කෙනෙකුට ප්‍රියමනාපයි තමන්ගේ කය. ඒ වගේම ලෝකෙ කෙනෙකුට ප්‍රියමනාපයි තමන්ගේ මනස. දැන් එතකොට බලන්න දැන් අපි මේ ඇස පාවිච්චි කළා අපි පාවිච්චි කරනෝ නැහැ. එතකොට අපිට තියෙන ප්‍රියමනාපෝ දේවල් වලින් වඩා ප්‍රියමනාපෝ දෙයක් තමයි මේ ඇස. ඊළඟට ප්‍රියමනාප දේ අතර තියෙන අපිට තියෙන ප්‍රියමනාප දෙයක් තමයි කන. ඊළඟ ප්‍රියමනාප දේ මොකක්ද? දාසය. ඊළඟ ප්‍රියමනාපදේ දිව. ඊළඟ ප්‍රියමනාපදේ ශරීරය. ඊළඟ ප්‍රියමනාපදේ මනස. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන මෙන්න මෙතන තමයි කියනවා සිත ඇදිලා යන තෘෂ්ණාව හටගන්න තැන. එතකොට කොහෙද මේ තෘෂ්ණාව හටගන්නේ? ඇසි. කෙනේ බාහිර රූපයට ඇති වෙන ආසාව හටගන්නේ කොහෙද? ඇසේ. බාහිර ශබ්දයට ඇති ආසාව හටගන්නේ කොහෙද? කනේ. බාහිර සුවඳට ඇති ආසාව හටගන්නේ නාසයේ. බාහිර රසයට ඇති ආසාව හටගන්නේ දිවේ. බාහිර ශරීරයට ඇති ආසාව හටගන්නේ මේ ශරීරේ. බාහිර අරමුණ වලට ඇති ආසාව හටගන්නේ මේ සිතේ. එතකොට අපි මොකද කරන්නේ මේ ආසාව පීඩුවගෙන තමයි ඒක හොයන් යන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව නැවතිලා තියෙන්නේ ඔය හයේ කියනවා. දැන් බලන්න අපි මේ පොඩි කාලේ ඉපදිලා අපි මේ ඇස්සරලා ලෝකේ බලද්දී අපි තේරුම් අරන් හිටියද මේ ඇස් දෙකේ තෘෂ්ණාව නැවතිලා තියෙනවා කියලා. නෑනේ. අපි තේරුම් අරන් හිටියේ නෑ මේ කන් දෙකේ තමයි තෘෂ්ණාව නැවතිලා තියෙන්නේ. මේ නාසයේ තමයි තෘෂ්ණාව නැවතිලා තියෙන්නේ. මේ දිවේ තමයි තෘෂ්ණාව නැවතිලා තියෙන්නේ. මේ කයේ තමයි තෘෂ්ණාව නැවතිලා තියෙන්නේ. මේ මනසේ තමයි අපි තේරුම් ගන්න හිටියේ නෑනේ. දැන් බලන්න හිතලා දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළොත් එනම් මේ කොහේ තෘෂ්ණාවද නැතු යන්නේ? ඇසේ ඇස තුල තියෙන නම් තෘෂ්ණාවක් නැවතිලා මේ තෘෂ්ණාව නැති වෙනවා. කන තුල තියෙනුනම් තෘෂ්ණාවක් නැවතිලා මේ තෘෂ්ණාව නැතු වෙනවා. නාසය තුල තිබ්බනම් තෘෂ්ණාවක් නැවතිලා ඒක නැති වෙනවා. දිව තුල තිබ්බනම් යම් තෘෂ්ණාවක් ඒක නැති වෙනවා. කය තුල තිබ්බනම් යම් තෘෂ්ණාවක් ඒක නැති වෙනවා. මනස තුල තිබ්බනම් යම් තෘෂ්ණාවක් අන්න ඒකයි රහතන් වහන්සේට කියන්නේ මේ නෙළුම් පතක රැඳි දිය බිඳුවක් වගේ කියලා. දැන් නෙළුම් පතක නෙළුම් කොළයක වතුර බින්දක් තියලා මේ කොලේ හොල්ලන්න බලන්න නෙළුම් කොලේ. ඒක යහට මෙහාට යනවා. නෙළුම් කොලේ මේ ඇල කරන්න බලන්න. වතුර බින්දුව රූරා වැටෙනවා නෙළුම් කොලේ උරන්නේ මේ වගේ කියනවා. දැන් සාමාන්‍ය මිනිස්යාගේ හිත ඔව් එකපාරට උරා ගන්නවා. එතකොට උරාගන්නේ මොකෙන්ද? අර තෘෂ්ණාවෙන්. රූපේ දැක්ක ගමන් ඇහැට උරා ගන්නවා. ඊරවස ඔන්න ඒක ඡායාව මතක හිටියා. ශබ්දය ආපු ගමන් කනට උරා ගත්තා. ඔන්න මතක හිටියා. නාසයේ දැනෙච්ච ගමන් ගඳ සුවඳ උරා ගත්තා. ඔන්න මතක හිටියා. දිවට රස දැනුණද රස උරා ගත්තා. මතක හිටියා. ශරීරයට පහස දැනුණද පහස උරා ගත්තා. මතක හිටියා. මනසට අරමුණක් ආවද උරා ගත්තා. මතක හිටියා. ඔන්න අ르බුදේ. දැන් සාමාන්‍ය ලෝකේ දැන් බලන්න අපි කොච්චරනම් ප්‍රශ්නයකට මැදි වෙලාද එහෙනම් මේ ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට මේකට හේතුව මේකට හේතුව තමයි එයා මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයම මම කියලා අල්ලගත්තු එක. එයා දැක්කේ නෑ මේවා හේතුඵල ධාමෙන් හටගත්තු දෙයක් කියලා දැන් බලන්න මේ බුදු කෙනෙකුගේ ධර්මයේ කොයිතරම් පුදුම සහගතද කියලා. දැන් උන්වහන්සේගේ ධර්මයේ මේ දැන් ඔය අපි මේ කතා කරන මාතෘකාව බුදුරජාණන් වහන්සේ හැර ලෝකේ කිසිම කෙනෙක් කතා කරලේ නැහැ. ඒකට හේතුව අනිත් පැයට මේක විශේෂ වෙන්නේ නැහැ. අනිත්‍ය දන්නේ නැහැ. මොකද හේතුව? අනිත්‍ය මේකෙ මිදිලා නැහැ. මේකෙ මිරිච්ච නිසා තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේට මේක වැටහුනේ. මේක කරන්න පුළුවන් උනේ. තෘෂ්ණාව ප්‍රහාණය නොකර කෙනෙකුට මේ දේශනාවල් කරන්න බෑ. ඇයි දන්නේ නැනේ? දන්නේ නැහැ. තෘෂ්ණාව තෘෂ්ණාව තෘෂ්ණාව කිව්වට දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තෘෂ්ණාව හටගන්නේ මේ මෙතන කියනවා. කොහෙද හටගන්නේ? ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ ඇයි මේ තෘෂ්ණාව එතන හටගන්නේ? එතන තමයි ප්‍රිය ස්වરૂපයෙන් යුතු මිහිරි ස්වરૂපයෙන් යුතු තැන. එහෙනම් බලන්න මේ අපි එක්ක අපි එක එක්කිනාට අපේ ඇස ප්‍රියමනාප දෙයක්. කන ප්‍රියමනාප දෙයක්. නාසය ප්‍රියමනාප දෙයක්. දිව ප්‍රියමනාප දෙයක්. ශරීරය ප්‍රියමනාප දෙයක්. මනස ප්‍රියමනාප දෙයක්. ඒකයි මේ ඒ ප්‍රියමනාප වෙලා මමයේ මගේ මාගේ ආත්මය කියලා අපි මේ හැම අල්ලන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අතීතේ යමෙක් මේ ඇස කන නාසය දිවකය මනස වෙනස් නොවන දෙයක් කියලා අල්ලන් හිටියද මේකෙන් තමයි සැප ලැබෙන්නේ කියලා අල්ලන් හිටියද මේක තමා කියලා අල්ලගෙන හිටියද මේක ලෙඩ දුක් නැති තැන ආරෝග්‍ය කියලා අල්ලන් හිටියද මෙතන තමයි ආරක්ෂාව තියෙන්නේ කියලා හිතුවද කොතනද ඇස කන නාසය දිවකය මනස තමයි මට ආරක්ෂාව තියෙන්නේ කියලා හිතුවද ඒ සියලු දිනා තුල තෘෂ්ණාව වැඩුණා ඒ සියලු දිනා තුල තෘෂ් එතකොට යමෙක් තුල තෘෂ්ණාව වැඩුණාද ඒ සියලු දිනාට උපදී වැඩුණා උපදී වැඩුණා කියන්නේ උපාදාන භව ජාති යමෙක් තුල උපදි වැඩුණාද ඒ සියලු දෙනා තුල දුක වැඩුණා යමෙක් තුල දුක වැඩුණාද ඒ කවුරුවත් කායික දුක් වලින් නිදහස් වුණේ නැහැ මානසික දුක් වලින් නිදහස් වුණේ නැහැ කායික පීඩා වලින් නිදහස් වුණේ නැහැ මානසික පීඩා වලින් නිදහස් වුණේ නැහැ කවදාවත් දුකින් මිදුන්නේ නැහැ කියනවා දැන් බලන්න එහෙනම් දැන් අපි හැමදේම පතනවනේ දුකෙන් නිදහස් වෙන්න පිනක් කළත් පතනවා කොඩි වෙල ඉලෙල්ල ගහනවා නේ කොඩි වෙල ලියලා ගහනවා දුක් කරදර නොවේවා ඈ දැන් එහෙම රෙදි කෑල්ල ඉලෙල්ල එහෙම ගහලා දුක් කරදර ඇති වෙන්නේ නැත්තම් අපිට පුළුවන් තහඩු කෑල්ල කියලා බෙල්ලි මෙල්ල ගන්න නේ දුක් කරදර නොවේවා රත්තරන් තහඩුවකම ගහනවා ගහලා කාටවත් පේනවනම් ඒක ඔතලා සුරේකක් දාලා අපි එල්ල ගන්නවනේ දුක් කරදර නොවේවා. නමුත් අපිට හරි පැහැදිලි මේ බුද්ධ දේශනාවේ මේ දුක් කරදර එන්නේ මොකෙන්ද? තණ්හාව නිසා උපදී හට ගන්නවා, උපදී නිසා දුක හට ගන්නවා. එතකොට මේ උපදී නිසා දුක හට ගන්න රටාවෙන් ගැලවෙන්න නම් මේ තමා තුල නොවනින් විමසීම, බාහිර කෙනෙක් තුල නෙමෙයි. තමා තුල විමසීම කරන්න ඕනේ. හැබැයි මේක කරන්න තියෙන පින්වත්නි කලබලයට නෙවෙයි. කලබලෙට නෙමෙයි කියන්නේ දැන් මම දුකින් නිදහස් වුණාද? දැන් මම කොතනද ඉන්නේ? දැන් මම කොයි තත්ත්වෙද ඉන්නේ? කී කී මම ඉස්සරහට දාගෙන මේක කල්පනා කරොත් නම් එයා පැටලෙනවා. පැටලලා ඊට පස්සේ වර්තමාන බොහෝ විට මායя කරන එක තමයි ඔබ මේක දැනගෙන සිටින එක හොඳයි. අවබෝධ නොවි අවබෝධ වුණා කියන හැඟීම දීම. මේක ගොඩාක් දුරට මාර්සේනාව කරනවා. දැන් අපි ගත්තොත් කෙනෙක් ධර්මයේ විමසගෙන භාවනා කරගෙන යනවා කියලා. මම මේවා කියන්නේ ඔබ කෙරේ තියෙන අනුකම්පාවයි. මොකද සමහර අය දන්නේ නැහැ. සමහර අය මේක විමසගෙන යනවා ඉක්මනට අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින්. එතකොට අවබෝධ කරගන්න ඕන කියන අදහසින් ගියාම මේක හරියට අල්ලගන්නවා මායя. මායя අල්ලගන්නේ කොහොමද? මෙයාගේ කතාවෙන්. දැන් ඔන්න මේකේන ධර්මයේ කියවනවා. ඔන්න පොත කියවනවා. නුවණින් විමසනවා. විමසලා එක්ක යාළුවාට එක්ක මෙයාට හිතෙනවා මෙයාට ඇති වෙන හරි සතුටක්. සතුටක් ඇති වුණාට පස්සේ මෙයාට මේකත් අනිත්‍යයි කියලා නුවණින් විමසන්න අමතක වෙනවා. අමතක වෙලා එක්ක යාළුවෙකුට හරි ෆෝන් කරනවා. ෆෝන් කළා කියනවා මට හරි අද සතුටුයි මං අද ධර්මයේ විමසුවා. ඊට පස්සේ මට හරි පැහැදිලි වුණා මේ ධර්මයේ පරිසම්පාය මට හරි පැහැදිලි නැගලා කියනවා. යාළුවත් සමහර විට ආවංකෝම එයාට සිත් පතනවා. සාදු සාදු එයා නම් එන මොන හරි කරගන්නවා කියලා කියනවා. ඕන්න හරි වැඩේ. ඊරසි මෙයාගේ ඔළුවට යනවා. දැන් යාළුවත් කිව්වා එයා මොන හරි කරගන්නවා කියලා. ඔන්න කරගන්නවා ඊට පස්සේ. මොකද්ද කරගන්නේ? අවබෝධ නොවි අවබෝධ වුණා කියලා හැඟීමක් ඇති කර ගන්නවා. ඊට පස්සේ කිසි කෙනෙකුට එයාව මේචල් කරන්න බෑ. කාටවත් එයා ඊට පස්සේ නැමෙන්නේ නැහැ. එයා ඊට පස්සේ අන්තිම හිතුවක්කාරයි. එයා ඊට පස්සේ හිතනවා නෑ මට අවබෝධ මම විශේෂ කෙනෙක් මට තවත් කාගෙන්වත් උපදෙස් අවශ්‍ය නැහැ. මම අවබෝධය තුල ඉන්නේ. දන්නේම නෑ මෙයා මාර්ග ග්‍රහණයට අහු වෙලා. අද හරියට වෙන ඕක. එතකොට මොකද වෙන්නේ? එතනින්ම එයාගේ මාර්ගේ ඉවරයි. ඊට පස්සේ එයාට තියෙන්නේ අනිත් අයත් එක්ක කතා කරන්න බෑ. එයාගේ හිත ගැටෙනවා. කොහොමද ගැටෙන්නේ දැන්? එයා එයාගේ දේක් කියාගන්න හදනකොට අනිත් එක්කනා කියන ඕක කියන්න එපා. ඔය ධර්මය කියන්නේ. එතකොට හිතනවා මේ ඒ අය කියන්නේ මට මේ තියෙන ඊර්ෂියාවට. ඔන්න ඊට පස්සේ ආයෙ ආව වෙන වෙන පැත්තකින්. ඊට පස්සේ මොකද වෙන්නේ? යා ටික ටික හිතන දැන් මම යන්න ධර්මය ඉගෙන ගන්න යන්නේ. දැන් මගේ වැඩේ හරි. දැන් මට දැන් ඉතින් මේක තනියම මට කරගෙන යන්න පුළුවන් කියලා ඔන්න දැන් තවත් මහාන්න එනවා. ඊට පස්සේ යා දන්නේ යා කොහෙන් ඉවර වෙයිද කියලා. මේ ප්‍රශ්න ඇති වෙන්නේ අර Tamanට අවබෝධ කරන්න ඕනේ කියලා යනවා අනුතර කල්පනා කර නැතුව බලන්න හිතලා අර ඒ කාලේ මේ ඔය උතුරු නැගෙනහිර ඔපරේෂන් තිබිච්ච කාලේ අපේ හමුදාවේ මේ හමුදා සෙබළු LTT එකත් එක්ක සටන් කරන්න යද්දී සමහර අවස්ථාවල් තියෙනවා මේ හිමීට මේ කොලේ පෑගුණොත් ඉවරයි. සද්ද එනවා. එතකොට මේ හමුදා සෙබලා කරන්නේ කොලේ හිමීට පාත් වෙලා කොලේ අහුලනවා. කොලේ අහුලන හිමීට කොලේ පිටිපස්සට තියෙනවා. ඊළඟ පඩි කකුල තිබ්බොත් ඉවරයි. අහු වෙනවා. ඊළඟ කකුල් නොතියා පිටිපස්සට වෙලා ඉන්නවා දවසේ හමාරේ ඇඟ හොල්ලන්නේ නැතුව. ඉඳලා තමයි ඊළඟ පියවර තියෙන්නේ. එහෙමයි මේ යුද්ධය කළේ. සාමාන්‍ය යුද්ධයක් කරන්න එච්චර උපක්‍රමශීලී වෙන්න වුණා නම් ඈ ආ දැන් තේරෙනවනේ සාමාන්‍ය සෙබළු එහෙමයි කරලා තියෙන. දැන් සමහර තැන්වලදී වෙන සමහරට හතර දිනක් යවන්නේ. අය හතර දිනක් යනවා. දැන් හතර දිනක් ගිහිල්ලා ඔන්න දානවා. දැන් මට පස්සේ ඔන්න හතර දින හිමීට හිමීට යන්න ඕනේ. යන්න බෑ. දැන් සමහර විට මේ මේ මීටර දෙකක් යන්න දවසක් යනවා. ඒතර නිදාගෙන ඉන්න ඕනේ. දැන් නිදාගෙන ඉන්න ඕන කොළයක් වැටෙනවා. දැන් එයාට බැරිව කොළේ හවුනොත් හිමීට කොළේ උස්සගෙන හිමීට පිටිපස්සෙන් කොළේ තියෙනවා. තීර දෙනා ඉස්සරහට යනවා. ඕන ඊළඟ ගහේ කොළේ වැටෙනවා. ඊළඟ සපත්තුවට හරි යාගේ කකුලකට හරි කොලේ යන්තම් මෙවුනොත් අරට ටාගට් වෙනවා. එදවර බලන්න මේ සාමාන්‍ය යුද්ධයකද තියෙන උපක්‍රම සාමාන්‍ය යුද්ධකෙදි තියෙන තොණ්ඩු වලවල් බොරු වලවල් ලිහිම තියෙනවා නම් දැන් ඔබට යන්තම් හිතාගන්න ඔබ නිහතමානී නම් තීරෙයි මාන්නේ නම් තෝරන්නේ නැහැ. යන්තම් හිතාගන්න සාමාන්‍ය මේ LTT කාර්යයත් එක්ක දිනන්න ඒ යුද්ධේ බලද්දී දැන් සමහර අවස්ථාවලදී ආමදායයට මොන දෙන්න සිද්ධ වුණා විශාල අගල් කපල කපල කපල ඊට පස්සේ වතුර තියෙනද වැහැලා එතකොට එල්ටීටී ආ මොකද කළේ ලොකු ජෙනරේටර් ගණන්න කරන්ට් එක ගහුවා වතුරට දැන් කවුරු හරි කෙනෙක් වතුරට බැස්සොත් මොකද වෙන්නේ කරන්ට් එක වදිනවා හිතන්නේ නැහැ කවුරුත් එහෙම ඉතින් මේ වගේ හිතන්න බැරි උගුල් තිබුණා මේ යන්න බැරි වෙන්න එතකොට මේ තමන්ගේ රාජධානිය කියලා කොටු කරගෙන ආත්ම දෘෂ්ටියෙන් කොටු කරගෙන හිටපු එක ඔච්චර වලකගෙන හිටියානම් මාර්ගහානිට ආවෙච්ච සාමාන්‍ය මිනිස්සයා කොච්චර අහුවෙලා ඇද්ද අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ මේ ජීවිතාවබෝධය ඇති කරනවා මේකෙන් ඈතර වෙනවා කියන එක මේ කටින් ගහන කයිවාරුව වගේ එකක් නෙමෙයි. ඒක ක්‍රියාත්මක වීම අපි හිතනවට වඩා අතිශයින්ම සියුම් එකක්. අතිශයින්ම සියුම් එකක්. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා අර වේපචිත්ති බන්ධනය ගැන. සුරාසුර යුද්ධයක් සුරාසුර යුද්ධ ඇති වෙනවා ලෝකේ. දැන් සුර සුර සුරය වෙන්නේ විශේෂයෙන්ම මේ පොළොව ආශ්‍රිතව තමයි ගොඩක් පොළොව මූද ආශ්‍රිතව තමයි අසුර වෙන්නේ. එතකොට මේ චාතු මහරජිකා තාවතිස්ස කියන්නේ තාස්තු මහරජිකා කියන්නේ පොළොවටම සම්බන්ධ වෙලා තියෙන ලෝකේ ඊට පස්සේ මහමෙරුට උඩින් තමයි තාවතිංස. එතකොට මේ චාතු මහරජක තාවතිංස කියන දෙකේ අධිපති තමයි ශක්‍ර දෙවියෝ. හැබැයි මේ අසුරයෝ හරි බලවත්. සමහර අවස්ථාවල අසුරයෝ ඇටැක් කරනවා අර අර ලෝක දෙකට. මොනවද ලෝක දෙක? චාතු මහරජක තාවතිංස. ඇටැක් කළාට පස්සේ ඒගොල්ලන්ට මෙහෙට එන්න බෑ මිනිසුන්ට දව කරන්න. ඊට සම්පූර්ණ බලපවත්වන්නේ අසුර ග්‍රහණය. එතකොට අපි මෙහි කොච්චර දෙවිවරුන්ට යාදිනී කළත් වැඩක් නැහැ බලන්න බෑ. එකම දේ මේකට කරන්න තියෙන්නේ මිනිස්සු ගෞතම සාසනය බලවත් කරන එක විතරයි. වෙන විසඳුමක් නැහැ. ගෞතම සාසනය දියුණු කළොත් තමයි මේ දෙවිවරුන්ගේ සම්බන්ධය දැන් බුද්ධ දේශනා තියෙන මහණෙනි මේ අසුරය සටන වෙලා අසුරය සුරේ පෙරදුනොත් අසුරය කරන සුරයෝ අල්ලනවා. ඊට පස්සේ සුරයන්ට සුරය කියන දෙවිවරුන්ට අර පාරණ විදියට මිනිසුන් උදව් කරන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ අසුරය පෙරදුනා කියන. එතකොට මේ ඇටැක් කරද්දි අසුරයොත් පරදුච්ච ගමන් අසුර නායකයා වේපචිත්තිව අරගෙන ගියා තවතිසාවට. අරගෙන ගිහිල්ලා අත් දෙකයි කකුල් දෙකයි බිල්ලයි ගැට ගහලා පැත්තකට දැම්මා. ගැට ගහලා තියෙන සිටිවිල්ලකින්. කඹ වලින් නෙමෙයි, යකඩ වලින් නෙමෙයි, දන්වැල් වලින් නෙමෙයි. මොකෙන්ද ගැට ගහලා තියෙන්නේ? සිටිවිල්ලකින්. එතකොට මේ මෙයා හිතනකොට අසුර නායකයා මේ දෙවිවරු ධාර්මිකයි, දෙවිවරු යහපත් කියලා මේ බැම්ම ලෙහෙනවා. ලැබුණා මෙයාට ඇවිදින්න පුළුවන්. ඇවිදින්න පුළුවන් එකට මෙයා හිතනවා ආ දැන් මට අසුර ලෝකෙට යන්න පුළුවන් කියලා ලෑස්ති වෙලා හිතනවා මෙවුන්ගේ මොකද්ද ධාර්මිකකම මම යන්න වෙන්න කියලා හිතනවා. හිතනකොටම හිර වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඒ වගේ සියුම් එකක් තමයි වේපචිත්ති බන්ධනේ. මහණෙනි ඊට වඩා සියුම් මේ මාර බන්ධනේ. එතකොට දැන් හිතාගන්න මාර බන්ධනේ කොච්චර සියුම්ද කියලා. දැන් ඉතින් මේ රටේ නම් ලෝකයේ එක එක තැන්වල මාර්ගඵල දෙනවා, රහතේ කතා කරනවා. මේ ඔක්කොම මොකද්ද? මාරයාගේ ඇවිස්සීමක් තියෙන්නේ. ඇත්ත ඒ කියන්නේ සමහරු කියනවා නෑ මේක අවබෝධ කරන්න බෑ මේ ධර්මාර්ගය යන්න බෑ කියලා බැරි කමම කියලා. ඒකත් මාර බලය. අපි අපි එහෙම නෙමෙයි කරන්න ඕන. බලන්න ඕනේ මේකේ මොකද්ද අපිට කරන්න පුළුවන් දේ. එතකොට තමයි මම ඔබට කිව්වේ මේකේ පුළුවන් දේ හැරීට අපිට කරගන්න තියෙන මොකද්ද? බොහොම නියතමානීව නිස්සබ්දව අපි මේ නුවණින් විමසීම කරගෙන යන්න ඕනේ පිං කර කර. පිං රැස් කර කර තමයි මේක කරගෙන යන්න ඕනේ. මොකද හේතුව? පිනෙන් තමයි අපිට ආරක්ෂාව සැලසෙන්නේ. පිනෙන් තමයි අපිට ආරක්ෂාව සැලසෙන්නේ. පිනෙන් තමයි ඉෂ්ට දේවතාවුන්ගේ සම්බන්ධය ඉන්නේ. පින නැත්තම් ඉෂ්ට දේවතාවුරු නැහැ. එතකොට පිනෙන් තමයි සම්පූර්ණ ආරක්ෂාව සැලසෙන්නේ. එතකොට පින රැස් කරගන්න පුළුවන් වුණොත් අන්න ඉෂ්ට දේවතාවුන්ගේ ආරක්ෂාව ඇති කරගත්තොත් ඔන්න සීලය ආරක්ෂා කරගන්න පුළුවන්. එතකොට ඔන්න ධර්ම මාර්ගය යන්න මොනවා හරි කරලා පොඩ්ඩක් සැලැස්සෙනවා. හැබැයි ඒක වුණත් කරන්න පුළුවන් සීමා සහිතව. මොකද හේතුව? ඉෂ්ට දේවතාවරුන්ෙත් මාර සේනාවට යටත් වෙලා. මොකුත් කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ඒකයි මේ මායя පරාජය කළා කියන්නේ. දැන් ඔන්න 2600 බුද්ධ ජයන්තිය එනවනේ. මේ 2600 බුද්ධ ජයන්තිය මගේ සංකල්පයක්. මම තමයි ඉස්සෙල්ලම ඔක මහත්වක කතා කළේ. මීට අවුරුදු 3කට කලින් ඉන්දියාවේදී. දඹදිවදී අපි කතා කළා දැන් 2600 ඇති වෙච්ච හැටි ඔබ දන්නවද? 2600 ඇති උනේ මෙහෙමයි. දැන් ඔන 2011 වෙනකොට බුද්ධ වර්ෂ 2500 කීයද? 55යි. දැන් මේ අවුරුද්දේ 54 ලබනවා ඊළඟ අවුරුද්දේ 55යි. 2555යි. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු 2500 55යි. මේ බුද්ධ වර්ෂයේ භාවිතයට ආවේ හිතාමතා නෙමෙයි. නිකන් කරුණු යෙදෙනකොට. ඒ මෙහෙම ඉස්සල්ලාම ආවේ ධර්ම සංගායනාවේදී. බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගිය තැන මොන්න ධර්ම සංගායනාව කළා. බුදුරජාන් වහන්සේ පිරිනම් පාල අවුරුදු 100ක් ගිය තැන දෙවෙනි ධර්ම සංගායනාව කළා. බුදුරජාන් වහන්සේ පිරිනම් පාල අවුරුදු 230ක් ගිය තැන තුන්වෙනි ධර්ම සංගායනාව කළා. එතකොට මේ එක එක සාසනික සිද්ධි කියන්න අපිට සිද්ධ වුණා කතා කරන්න අපේ අතීතයේ මුතුන් මිත්තන්ට බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාලා මෙච්චර කල් ගියාම මෙච්චර කල් ගියාම මෙච්චර කල් ගියාම මේක වුණා කියලා. එතකොට එතකොට ඒ කීමෙන් තමයි බුද්ධ වර්ෂය භාවිතයට ආවේ. එතකොට බුද්ධ වර්ෂය භාවිතයට ආවේ බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑමත් එක්කයි. එතකොට උන්වහන්සේ පිරිනුවම් පෑවේ වයස 80 දී. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ වයස 35 දී. එතකොට සම්බුදු කෙනෙක් හැටියට උන්වහන්සේ අවුරුදු කීයක් වැඩ හිටියද? 45. එතකොට අවුරුදු පිරිනම් පාල අවුරුදු 2550 වෙනකොට ඒකට හර 45 එකතු කරන්න ඕනේ. 45 එකතු කරාම කීයද? 2600යි. එතකොට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 2600. මම ඕක බුද්ධ ගයාවේදී සීවලි හාමුදුරේ මමයි කතා කර කර හිටියා. ඒ කතාව තමයි ලංකාවට ඇවිල්ලා දැන් මේක රටේ ප්‍රබෝධයක් වෙන්න උපකාරී වුණේ. ඒක තනිකරම මගේ හිතේ ඇතිවෙච්ච සංකල්පයක්. නමුත් ඉතින් අපි සන්තෝෂ වෙනවා. ඒක මේ ලංකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වීම ගැන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අවුරුදු 2600 සම්පූර්ණ වෙනවා. එතකොට මේ උන්වහන්සේගේ සම්බුද්ධත්වය කියන්නේ මොකද්ද? මේ සේනාසහිත මාරයා පරාජයට පත් කරලා ගුරු උපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරලා නිකලස් වීම. එතකොට සේනාසහිත මාර්යා පරාජයටපත් නොකරන උන්වහන්සේට සටනක් නැහැ. සටනක් තිබ්බා. දුන්නෙම නැහැ. මේකෙන් එතර වෙන්න දුන්නෙම නැහැ. උන්වහන්සේ අර දුෂ්කර ක්‍රියා කරමින් ඉන්න වෙලාවේ මාර්යා ඇවිල්ලා මොකද්ද කිව්වේ? අත්තාරින්න කිව්වෝක දැන් කිව්ව ඔබට ජීවත් වෙන්න තියෙන්නේ 100ට 1යි කිව්වා. ජීවත් වෙන තියෙන එකයි කිව්වා. 100ට නෙමෙයි. ජීවත් වෙන තියෙන එකයි කිව්වා. මැරෙන්න තියෙනවා කිව්වා 999ක්. දැන් මැරෙන්න 999ක් තියෙනවා. ජීවත් වෙන එකයි කියන එකට අපිට තේරුම් ගන්න පුළුවන් උන්වහන්සේ මොනතරම් දුෂ්කර තත්යක ඉන්න ඇද්ද කියලා. ශරීරෙම ඇටසැකිල්ලක් වගේ වෙලා හුස්ම ගන්නවා නුගන්නවා වගේ නේ මොනතරම් දුෂ්කර තත්යක උන්වහන්සේ ඉන්න ඇද්ද කියලා අපිට මේකෙන් හිතාගන්න පුළුවන් ඊට පස්සේ මොකක්ද කිව්වා? කිව්වා කිසි කෙනෙක් මේක දින්නේ නැහැ කිව්වා. මේක කිසි කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි කිව්වා. මේ සත්‍ය අවබෝධ කිරිල්ල අතාරින්නක ඔය මනස්ගත. අතෑරලා ඔව් පින් කරගෙන යන්න කිව්වා. එතකොට මහා බෝසතාණන් වහන්සේ පිළිතුරු දුන්නා මාරය නුඹ මේ මට මා කෙරේ කරුණාවෙන් කියන කතාවක් නෙමෙයි කිව්වා ආම් බලාපංකුවා මේ නේරංජනා කියන ගංගාවේ ජලය ගලාගෙන යන හැටි. කිව්වා මහරේ මේ ශරීරේ පිසදාගෙන එන සුළඟට පුළුවන් මේ ගංගාවේ ජලය වේලවන්න. එච්චර වීරියක් තියෙනවා කිව්වා මගේ. ඒ නිසා මේ වීරිය මම අතහරින්නේ මම මේ යුද්ධෙදි කී උන්වහන්සේ දේශනා කළ මම මේ යුද්ධෙදි මැරෙන්න කැමතියි. මට ජීවත් වෙන්න ඕනේ නැහැ කිව්වා. එහෙම කළා ගත්ත අවබෝධයෙන් මේ තියෙන්නේ. පොඩි එකක් නෙමෙයි. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා විතරයි. සම්බුද්ධත්වයට පත් වෙලා නිරෝධ සමාපත්තියට සමවැදිලා හත්වෙනි දවසේ උන්වහන්සේ නැගිට්ටා. නැගිට එකම මාරයවිල්ලා ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ පිරිනම් පානසෙක්වා. ඇයි කියලා ඇහුවා. යම් කරුණකට වහන්සේ මහන්සි වුණා නම් දැන් ඉතින් හරිනේව. දැන් ඉතින් සම්පූර්ණයිනේ. දැන් ඉතින් පිරිනම් පාන්නේ. ඇයි මාරයන් ඔබ එහෙම කියන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ එහෙනම් ඔබ වහන්සේ බණ කියන්නේ නැතුව ඉන්න කිව්වා පාඩුවේ. දැන් එතකොට බලන්න මේ ධර්මයට කොච්චර විරෝධයක් මේ මායාවේ තියෙනවද කියලා. ඒ කියන්නේ ගෞතම බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුද්ධ ශාසනයේ ඉස්මතු වුණේ මායා පරද්දවලනේ සේනාසහිත මායා පරද්දවලා. එතකොට හැබැයි මේ මායා පරද්දේ පරාජයට පත් කළා උපද්දවපු බලේ මේ වචනේ තියෙනවා. ඒක අපේ වචන වල තමයි නැත්තේ. ඒකයි මම ඔබට කියන්නේ කවුරුත් මේ මම අවබෝධ කරනවා මට වැටහෙනවා මම මේක ධර්ම මාර්ගයේ වඩාගෙන යනවා කියලා ගන්න එපා කියලා මේ මායя ගහයි ආයි විසි වෙන්න ගහයි හොයන්න බැරි වෙන්නේ. ඇයි හේතුව? මම මම කියලා මේ ඉස්සරහට යන එකේ පොඩි පිනයි තියේදී. ඒ පුංචි පිනට ඔබට මේ ලෝකෙන් ඈතර වෙන්න සතර පායන් උඩට කරනම ගහන්න බෑ ඒ පිනට. හැබැයි මේ ඒක කළලා දෙන්න පුළුවන් ධර්මයට. හැම වචනයක්ම කිව්වොත් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා තෘෂ්ණාව නිසා උපදී හට ගන්නවා. උපදී නිසා ජරා මරණ හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක මාර්යයට බුත් කරන්න බෑ. මොකද හේතුව? ඒක බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු සත්‍යයක්. ඒකේ තමයි බලය තියෙන්නේ. නැතුව මේ මට මෙහෙම වැටහෙනවා මට මෙහෙම ප්‍රකට වෙනවා ඒකේ බලයක් නැහැ. අපි මේ මම මට මෙහෙම පුළුවන් කිය කී ඉන්නවා. ඊළඟ පාර හෙට ඇති වෙන ප්‍රස්තිදි මේ තීන භාවනාව කඩාකප්පල වෙන එක වෙන්න බැරිද? සුළු දෙයක් නේ. ඉතින් ඒ නිසා මේ මම ඉස්සරහට දාලා මේක කිසි දෙයක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒ ඉස්සරහට දාලා ඕන එකක් කරන්න පුළුවන්. ඒකේ බුදුරජාණන් වහන්සේ ගේ බලයේ තියෙන උන්වහන්සේගේ ඥානය, උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ ධර්මයේ, උන්වහන්සේගේ ශාස්ත්‍රත්වය, උන්වහන්සේගේ නායකත්වය. එතකොට මේ සියල්ලම කාගේද? බුදුරජාණන් වහන්සේගේ. ඒක මාර බලයේ සිඳ බිඳලු එකක්. ඒකේ විතරයි බලය තියෙන්නේ. එතකොට අපි කවුද? ශ්‍රාවකයෝ. අපි ඒ ධර්මය ඉගෙන ගත්ත අය. එච්චරයි. එතකොට උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි අනාගතයේ කවුරු හරි කෙනෙක් මේ ඇස කන නාසය දිවකය මනස නිට්ටයයි කියලා ගත්තොත් සැපයි කියලා ගත්තොත් මමය මාගේ කියලා ගත්තොත් මේවා නිරෝගී දේවල් කියලා ගත්තොත් මේවයි තමයි ආරක්ෂාව තියෙන්නේ කියලා ගත්තොත් ඒ හැමෝ තුලම තෘෂ්ණාව තමයි වැඩෙන්නේ ඒගොල්ල තුල තෘෂ්ණාව වැඩුණොත් ඒ හැමෝම තුල වැඩෙන්නේ උපදි විතරයි. එතකොට ඒගොල්ල තුල වැඩෙන්නේ උපදි නම් ඒ ඇත්ත තුල වැඩෙන්නේ දුක විතරයි. දුක නම් වැඩෙන්නේ ඒ අයට ජරා මරණ වලින්, ශෝක වලින්, වැළපීම් වලින්, කායික දුක් වලින්, මානසික දුක් වලින් නිදහස් වෙන්න නම් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මහණෙනි වර්තමානයේ ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන කාලේ යම් කිසි කෙනෙක් මේ ඇස කන නාසය දිවකය මනස වෙනස් වෙන්නේ නැහැ කියලා ගත්තොත් සැපයි කියලා ගත්තොත් මමය මාගේ මාගේ ආත්මය කියලා ගත්තොත් ලෙඩ දුක් නැහැ කියලා ගත්තොත් මේක තමයි ආරක්ෂාව තියෙන්නේ කියලා ගත්තොත් ඒගොල්ලෝ තුල මේක වැඩෙන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් ඇස කන නාසය තුල මනසේ මේ මේ තණ්හාව තියෙන්නේ. එතන මේ තණ්හාවේ බලන කල්පනා කරන රටාවට මේ තණ්හාව පිහිටනවා තවත්. ඒක තණ්හාව නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ තණ්හාව පිහිටපු ගමන් උපදිතමයයි තණ්හාපච්චා උපාදානං උපාදානපච්චා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණ ශෝක වැළපීම දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒතර මේ දුක් දෝමනස් උපායාස උපදිනවා. එතකොට මේකේ නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඒක මේ වගේ එකක් කියන. උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා මහණෙනි ඔන්න තියෙනවා රසවත් බීමක්. හොඳ රසවත් බීමක් තියෙනවා මේ බීම හරි ලස්සන වර්ණයකින් යුක්තයි. සුවඳ හමනවා. එතකොට හොඳට සුවඳ ආමන හොඳ සීතල කරපු හොඳ රසවත් බීමක් තියෙනවා. අවුවේ පිච්චි පිච්චි ඉන්න මිනිස්සේ හොඳටම පිපාසය හැදිලා කලන්ති හැදිලා දිව ගිලෙන්න පිපාසයෙන් දුවගෙන එනවා. අනේ මට බොන්න මුකුත් නැද්ද කියාගෙන එනවා. එනකොට පේනවා හොඳට සුවඳ හමන රසවත් පානයක් තියෙනවා, බීමක් තියෙනවා. එතකොට මේක පෙන්නලා අනිත් අය කියනවා එම්බා පුරුෂය මෙන්න තියෙනවා රසවත් පානයක්. දැන් මේ බලාපන් මේක හරි සුවඳයි. මේ බලන්න මේක හරි රසවත්. හොඳ සීතලයි. ඔබ බීපු ගමන් බීපු ගමන් ඔබ එක්ක මැරෙනවා. එක්ක මාරාන්තික වේදනාවක් විඳිනවා. එතකොට මේ කියනවා එතකොට මේ මිනිස්සයා කියනවා හැබැයි ඔබ කැමති නම් කැමති නම් බොන්න කියලා කියනවා. එතකොට එයා කියනවා අනේ මට කමන්නේ මලක් කමන්නේ මට බොන්න කියලා. ඉල්ලුවොත් මොකද වෙන්නේ? ඒ පිපාසය වැඩි නම් මේකේ තියෙනවා එයා. එතකොට මේ මිනිස්සයා කල්පනා කළා කියන නෑ නෑ නෑ කමන්නේ කමන්නේ. ඕක දෙන්න කියලා බීගෙන බීගෙන යනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? අන්නේ හේතුවෙන් එයා මා එක්ක මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් මාරාන්තික දුකටපත් වෙනවා කියනවා. දැන් බලන්න මේ උපමාවෙන් පින්වත්නි මේක පොඩි උපමාවක් නෙමෙයි. අපිට කොච්චර පාලනයක් මේකේ කරන්න තියනවද කියලා තේරෙන්නේ මේ උපමාවෙන්. හරි මේ පුද්ගලයා පිපාසයෙන් ඉන්නේ. දිව ගිලින පිපාසයෙන් ඉන්නේ. කලන්ති වගේ. එතකොට මෙයාට කොහොම හරි කරලා වතුර ටිකක් බොන්නයි ඕනේ. දැන් මෙයාට ගියට පස්සේ කෙනෙක් දෙනවා. දැන් මේක සුවඳ නම් හොඳ පැහැයකිනුත් චිත්ත නම් රස නම් නිකම්ම මේකට හිත ඇදලා යන්නේ නැද්ද? ඇස කන නාසය දිවකය මනසයි වගේ කියනවා. ඇස කන නාසය දිවකය මනස අන්න ඒ වගේ කියන හොඳ ප්‍රණීත එකක් කියනවා. එයා මේකට හොඳට ඇදිලා යනවා කියනවා. කියනවා මෙයා දකිනවා කියනවා මේක නිත්‍ය වශයෙන්ම. දැන් ඇස කියන එක වෙනස් වෙලා යනවා කියන එක නෙමෙයි දැන් ලෝකෙ ප්‍රකටනේ. දැන් ලෝකෙ ප්‍රකට වෙනස් වෙලා යනවා කියන එක නෙමෙයි. ලෝකෙ ප්‍රකට මේ ඇස ලස්සනයි කියන එක. කන ලස්සනයි කියන එක. නාසය ලස්සනයි කියන එක. දිව ලස්සනයි. ශරීරය ලස්සනයි. මේම තමයි මේකේ ප්‍රකට ලෝකෙ. එතකොට මේක මොකක් වගේ කියලාද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ? වර්ණ සම්පන්න ඔව් රස සම්පන්න හලාහල විස දාපු බීමක් වගේ කියනවා. හලාහල විස දාලා තියෙන බීමට. හැබැයි ඉතින් කැමති එක්කෙනෙකුට බොන්න පුළුවන් කියන හැබැයි බීලා විශාල කරදරයක වැටෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා මේ ඇස කන නාසය දිවකය මනස යම් කිසි කෙනෙක් දැක්කේ වෙනස් වෙන්නේ නැහැ කියලා නම් සැපයි කියලා නම් ඔව් ලෙඩක් නැහැ කියලා නම් තමාගේ කියලා නම් මේකේ ආරක්ෂාව තියනවා කියලා නම් එයාට තෘෂ්ණාව වැඩෙනවා තෘෂ්ණාව වැඩෙනවා නම් එයාට උපදි වැඩෙනවා උපදි වැඩෙනවා නම් එයාට ඔව් ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීතේ තේමයි කියනවා අනාගතේ තේමයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තව එකක් තියෙනවා පැණිබීමක්. හලාහල විස දාලා. ඒ වගේම තියෙනවා. මිනිස්සේ කොන්න දුවගෙන එනවා වතුර පොඩ්ඩක් ඉල්ලගෙන. දැන් මේ මිනිස්සෙට දිව ගිලෙන්න පිපාසෙයි. තිබහෙන් එනවා. තිබහෙන් එනකොට ඒ තිබා හරි අසාමාන්‍ය. දැන් ඔබට එහෙම ඇති වෙලා තියෙනවද? දීර්ඝ නීති පැහැත් වෙලා නැද්ද? ඈ මට එක දවසක් ඇති වුණා. අවාරේ ඉස්සර මම යනවා සිරිපාදේ. මං එදා තමයි පිපාස කියන එක තේරුම් ගත්තේ. දැන් සිරිපාද ගිහිල්ලා මේ අවාරේ දැන් මම නැගගෙන යනවා මේ ගිහිල්ලා කොහොම හරි මේ කුරුවිට පාරේ කැලේ ගිහිල්ලා නැගගෙන නැගෙන උඩට ගියා. ගිහිල්ලා තනියම යන්නේ. අවාරේ යනකොට ඉතින් පාරේ කොටි ඉන්නවා, අලි ඉන්නවා. මං කරන්නේ ඉතින් පිරිත් කීකේ යනවා. ගිහිල්ලා ආණ්ඩියා මල තැන්නට ගියා. දැන් ආණ්ඩියා මල තැන්න. ආණ්ඩියා මල තැන තියෙන්නේ මේ රත්නපුරා පාරේ යනකොට මේ මේ හැටම් පාරේ නෙමෙයි. ආණ්ඩියා මල තැන්නට ගිහිල්ලා මම පොඩි දානි පාසල හදන් ගියේ දැන් වතුර නැහැ. දැන් 11 මාරයි වෙලා. ඊට පස්සේ අන්තම් මං කොහොම හරි දාන පුඩ වැළඳුව වරඳලා කඩදාසියෙන් අත පීඩ ගත්තා. පීඩනේ වතුර හොයන හොයන නැහැ. පිපාසයක් හැදුනා. දැන් පිපාසෙන් දැන් මම වතුර හොය යනවා. දැන් කන්ත නැගගෙන යනකොට පිපාසෙ වැඩිකමට මම කලන් දාලා වැටුණා. වැටිලා මේ පාරේ එහෙම මට නිින්ද ගියා. දැන් නිින්ද ගිහලා මං හිතන්නේ මං විනාඩි 10ක් වගේ නිදාගෙන ඉන්න ඇති. හොද්දට අවුව. දැන් නිදාගෙන ඉඳලා ඔන්න මට ඇහැරුණා. ඇරෙන ආයි පිපාසය. ආයි පිපාසය දැන් යනකට යනකට අර ඇහැල කනුවට පහලින් තියෙනවා පොඩි කඩයක්. ඒ කියන්නේ කවුරුත් නෑ ඇරලා දාලා මිනිස්සු ගිහිල්ලා. දැන් මම වතුර හොයනවා මේ කඩේට පැනලා. හොයනකොට හොයනකොට වැහැල වතුර එකක් තහඩු වාජනයක පිරලා තිබ්බා. මං ඉක්මනට ගිහිල්ලා මගේ ලේන්සුව දැම්ම පල්ලෙහාට දාලා වතුර ටික අරගෙන මේ මාර්ගෙට උඩට බිව්වා. බෙලෙක් රහ තියෙන වතුර. ඒක බීලා තමයි පිපාසය නිවාගත්තේ. ඒතකොට මම ඉවල තේරුම් ගත්තා මේ පිපාසය කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා. ඒ හැබැයි පිපාසය හරි පුදුම එකක්. ඒ වෙලාවට එයා ඕන එකක් බොනවා. ඉතින් ඒ නිසා මේ පිපාසය කියන එක තේරුම් ගන්නේ ඒ වගේ අත්දැකීම් වලින්. ඊට පස්සේ දැන් හැබැයි පිපාසි නැතුන්නේ නැහැ උගුරයි හම්බුනේ වතුර. ඊට පස්සේ බලද්දී තව බෝතලයක් තිබ්බා. මී පැණි. ඒක බීගෙන බීගෙන ගියාම. මී පැණි කාලේ බෝතලයක් තිබ්බා. ඊට පස්සේ මේ ඔන්න ඊට පස්සේ ඔන්න ඇඟට පණ ආවා. ඊට පස්සේ ඊටු ටික මම ගියා. ගියාම අර මුරකාරී හිටිය මං කිව්වා අනේ මට. එතකොටත් මේ පිපාසය සම්පූර්ණ ඉවරලා තිබුණා. ගිය ගමන් මම කළේ වතුර එකක් ඉල්ලගෙන පානය කළා. දැන් බලන්න මේ වගේ පිපාසයකින් එන කෙනෙකුට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් කියනවා ආ පුරුෂයෙම හෙන්න මේ බලන්න මේ පෑන් එක දැන් මේක මිහිරි මේක සුවඳයි මේක රසයි. හැබැයි මේකේ හලාහල විස දාලා තියෙන්නේ කැමතිනම් බොන්න. කලින් එක්කෙනා මොකද කළේ? බිව්වනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ මෙයා බොන්නේ මෙයා කල්පනා කරන කමක් නෑ මම මෙච්චර පිපාසෙන් ඉන්න එකේ මම මේ ටිකත් ඉවසනවා මට පස්සේ බැරිය ඔය මොනවා හරි ලුණු කැඳක් හරි හදාගෙන මගේ පිපාසෙ පිපාසෙ මම පස්සේ නිවා ගන්න මම තවදුරටත් ඉවසනවා කියලා අර පිපාසෙ ඉවසනවා කියනවා ඉවසලා මෙයා අරක නොබී ඉන්නවා කියනවා අන්න ඒ වගේ කෙනෙකුට පුළුවන් නම් මේ ඇස කන නාසය දිවකය මනස පාවිච්චි කරන්න මේ රැල්ලට ගහගෙන යන්න නොදී ලේසි වැඩක් කියලා හිතන්නේ. රැල්ලට ගහගෙන නොදී මේ අසකරනාසී දේවකය පාවිච්චි කරන්න කියන මෙන්න මේ විදිහට. උන්වහන්සේ දේශනා කරනවා කවුරු හරි හරියට දැක්කොත් මේ ඇස අනිත්‍යයි. මේ කන අනිත්‍යයි. මේ නාසය අනිත්‍යයි. මේ දිව අනිත්‍යයි. මේ කය අනිත්‍යයි. මේ මනස අනිත්‍යයි. කවුරු කල්පනා කරොත් මේ මේ ඇස දුකයි. මේ කන දුකයි. මේ නාසය දුකයි. මේ දිව දුකයි. මේ කය දුකයි. මේ මනස දුක. දැන් බලන්න මේ කියන්නේ එක එක්කෙනාට කියෝ කියවින්ද නෙමෙයි. අභ්‍යන්තර සම්මර්ෂණය. ඒ කියන්නේ තමන්ගේ ඇතුළාන්තයේ නෝනෙන් විමසීම. මේ නෝනෙන් විමසීම එහෙනම් අපි බලෙන් කාවද්ද ගන්න ඕන එකක්. මේක ඉබේම ඉබේ එන්නේ නැහැ. මොකද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මම දකින්නේ අපිට වීරිය මදි එක. මොකද වීරිය පිහිටන්න සිහිය වැඩෙන්න ඕනේ. සිහිය දැන් වීරිය කරද්දි සිහිය වැඩෙන්නේ නැත්නම් වීරිය පවත්වන්න බෑ. තේරෙනවද කියපේක? දැන් අපි වීරිය කරනවා. වීරිය ප්‍රමාණයට සිහිය එනවනම් ප්‍රීතිය උපදිනවා. වීරිය ප්‍රමාණයට සිහිය උපදින්නේ නැත්නම් මොකද වෙන්නේ? අර වීරිය පවත්වන්න බෑ. ඒ වීරිය ගිලිහෙනවා. ඒක තමයි බොහෝ විට වර්තමාන මිනිසයාට සිද්ධ වෙන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරන ඇසකරණාසී දිවකයි මනස දුක් වශයෙන් බලනවා. ඇසකරණාසී දිවකයි මනස බලන්නේ කියනවා ආත්මෙන් තොර දෙයක්. තමාගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් හැටියට අනාත්ම දෙයක් හැටියට ඇස, කන, නාසය, දිව, කය, මනස ඊළඟට බලන්න කියන මේක මේ හයේම රෝග හට ගන්නවා කියලා. දැන් සාමාන්‍යයෙන් අපිට පේන ඇහැ දැන් අපි මේ ලෝකේ ලෝකේ දකින ඇහැ අපි මේ සාමාන්‍ය ලස්සන කියලා ලෝකේ සම්මතයක් තියෙනවනේ. ලෝකේ ලස්සන කැත කියලා සම්මතයක් තියෙනවනේ. සම්මතය තුල අපි කිව්වොත් එම කෙනෙකුගේ ලස්සන ඇහැ පේලා අනේ ඕක අනිත්‍යයි කියලා අනිත්‍යයි හිතන්නේ මොකද්ද? අපි මේ ඊර්ෂියාවට ආශ්චර්යගේ හැට ඔන්න කිව්වයි කිය. ඊර්ෂියාවට. ඊර්ෂියයි කියලා ඊට පස්සේ හිතන්නේ නේ. හඬක් පැහෙනවා කාගේ හරි. නී හඬ මොකද්ද? ඈ අපි එහෙම කිව්වොත් හිතන්නේ මොකන්ද? මේ ඊර්ෂියාවට නිසා මේ අනුන්ට කියන්න යන්න එපා. Taman නුවණින් Taman කල්පනා කරන මේ ඇස ඔව් අනිත්‍ය උදයන් දුක් උදයන් තමාගේ වශයෙන් පවතන්න බැරි දෙයක්. රෝගතු මේක රෝග හටගන්න දෙයක්. ඊට කන රෝග හටගන්න දෙයක්. නාසය දැන් මේක මේ බොරු කතාවක් නෙමෙයිනේ. ඇස්වල රෝග හටගන්නේ නැද්ද? ඇස්වල රෝග හටගන්නවා. දැන් මම දැක්කා එක්කෙනෙකුගේ ඇහක් ඇහි පිළිකාව. දැන් මේ ඇහැ දැන් එක ඇහක් සාමාන්‍ය ඇහැ අනිත් ඇහැ ලොකු දිවුල් ගෙඩියක් වගේ. ඇහැ එළියට ඇවිල්ලා මෙහෙම. දැන් ඇහැ ඇස් පියාට දෙක මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා සම්පූර්ණ මේ දිවුල් ගෙඩියක් ඇහි ඔබලා වගේ. ඉතින් මම මේ ඇහැ දැක්විලා කල්පනා කළා ඉතින් මේ ඇක්ස්මනේ අපිට තියෙන්නේ ඈ අපි කොහොමද දන්නේ අපේ ඇස් වලට මොනවා වෙයිද කියලා නේ සමහර අයගේ මං ඇහැ දැකලා තියෙනවා ඇහි කළු ඉංග්‍රියාව විතර කෙලීට ඇවිල්ලා පිළිකාවක් හැදිලා යත් ඉතින් ඒ නිසා මේ ඇහැට වෙන දේවල් හිතන්න බෑ ඒ තරම මේ ඇහි රෝග හට ගන්නවා කන් වල ඒ වගේම රෝග හට ගන්නවා නාසයේ රෝග හට ගන්නවා. දිවේ රෝග හට ගන්නවා. ශාරීරියයි කතා කරන දෙයක් නැහැ. මනසේ රෝග හට ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ මේ ආයතන අය ගැන හොඳට හිතන්න කියලා. මේ ඔක්කොම රෝග හට ගන්න දේවල් කියලා. ඊළඟට බයතු මේ හැම එකකම බය උපදිනවා කියලා. දැන් දැන් අපි ආරක්ෂා කරන්න හදන්නේ මේ ඇහැමයි. ආරක්ෂා කරන්න හදන්නේ කනමයි. ආරක්ෂා කරන්න හදන්නේ නාසයමයි. ආරක්ෂා කරන්න හදන්නේ දිවමයි. ආරක්ෂා කරන්න හදන්නේ කායමයි ආරක්ෂා කරන්න හදන්නේ මනසම. අනුතර සිද්ධ වෙන්නේ මේකටමයි. එතකොට මොකද වෙන්නේ? ආරක්ෂා කරන්න හදන දේෙන් අනුතර වෙනකොට අපිට බය උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක බය උපද්දවලා දෙන දේවල් හයක් හැටියට මේක නෝණින් විමසන්න කියන බයතෝ අන්න එහෙම කල්පනා කරලා නෝණින් විමසුවොත් මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ පිහිටලා තියෙනවා නම් යම් තෘෂ්ණාවක් ඒ තෘෂ්ණාව ගෙවිලා යනවා ක්ෂය වෙලා යනවා තෘෂ්ණා ක්ෂය වුණාද උපාදාන ක්ෂය වෙලා යනවා භවය ක්ෂය වෙලා යනවා ඉපදීම ක්ෂය වෙලා යනවා ඒ කියන්නේ උපදී ක්ෂය වෙලා යනවා උපදී නිරුද්ධ වෙලා ගියාද දුකින් නිදහස් එයා දුකෙන් නිදහස් වුණා. දුක අත්හැරියා. එයා ජරා මරණ ශෝක වැළපීම් කායික මානසික දුක් අත්හැරි දැන් දැන් බලාගෙන පින්වත්නි මේ ලෝකේ කාට හරි මේ භවයේ මිදෙන්න ඕනේ නම් එයාගේ එයා බලන්න ඕනේ ආකල්පය තමයි ඔය විස්තර වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මේ මේ දේශනාව දේශනා කළාට පස්සේ මොනතරම් පිරිසක් මේකෙන් ඉතර වෙන්නේ නැද්ද ඒ කාලේ? මොකද මාරේ පරාජයටපත් වෙලා නැතිබුනේ. මාරේ ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ. සේනාව එවන්න බෑ. ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා. තුන් ලෝකේ ජයරන් උන්වහන්සේ ඉන්නේ. සම්බුදු බලෙත් එක්කයි ඉන්නේ. දස බලධාරී. ඉතින් උන්වහන්සේට හැරෙන්න පුළුවන් කෙනෙක් ලෝකේ ලෝකේ නෑ. ඉතින් උන්වහන්සේ ධර්මයක් දේශනා කරද්දී අර බලේ පිහිටලා තමයි දේශනා කරන්නේ උන්වහන්සේගේ දේශනා උන්වහන්සේ දේශනා කළේ ඒක අර මේ සාමාන්‍ය වනාන්තරයක සිංහයෙක් නාද දෙනවා වගේ කියනවා. අනිත් සියලු හඬ පරදවා මේ හඬ උස්ස යනවා. ඉතින් මේ හැකියාව උදුර ශාස්ත්‍රුන් වහන්සේට තිබුණා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි අන්න යා නිදහස් වෙනවා කියලා මම කියනවා. අනාගතයේත් එහෙමයි කියනවා යම් කිසි කෙනෙක් යම් ආකාරයකින් අනාගතේ මේ ඇස, නාසය, දිව, කය, මනස කියන බලන්න ඕනේ කෝණ 1යි 2යි 3යි 4යි 5 කෝණ පහක් කියනවා. පළවෙනි කෝණේ තමයි බලන්න කියන මේක අනිත්‍ය වශයෙන්. දෙවෙනි කෝණේ තමයි මේක බලන්න කියනවා දුක් වශයෙන්. තුන්වෙනි කෝණේ තමයි තමාගේ වසඟයට ඔව් තමාගේ වසඟයට ගන්න බැරි දෙයක් හැටියට මේ හැයම බලන්න කියනවා. පස්වෙනි කෝණේ හතරවෙනි කෝණේ හතරවෙනි එක ඔව් රෝගයක් වගේ බලන්න කියනවා. පස්වෙනි එක බය උපදවන දෙයක් ඇදින බලන්න කියනවා. මේ විදිහට මේ පහ හොඳට විමසිමස බැලුවොත් මෙයාගේ මේ පස්සෙන් මෙයා නිදහස් වෙනවා තෘෂ්ණාවෙන් මෙයා බේරෙනවා කියන. ඒ කියන්නේ මේ හිත ඇලෙන්නේ එහෙනම් අපි බලන කෝණේ නිසා. දැන් අපි ඒ විදිහට බලන්න පුරුදු වෙලා තිබුණේ මොකද? අපිට මේ ගැන අවබෝධයක් අවබෝධයක් නැති නිසා. අවබෝධයක් තිබ්බනම් අපි ඒ විදිහට බලන්නේ නෑ. දැන් අපිට තේරුණත් බලන්න බෑනේ. දැන් අපි බුද්ධ දේශනා අහලා අහලා අහලා අහලා දැන් මේ දේශනාවල තියෙනවා මේක මෙහෙම මෙහෙම බලා ගන්න කියලා. නමුත් බලා ගන්න අමාරු නේද? අමාරුනේ. එතකොට අපිට තේරුණත් අමාරුයි. එතකොට බලන්න උන්වහන්සේ දේශනා කරනවා මේක මේ තනි ක්‍රම ප්‍රඥාවෙන් තමයි මේක දකින්න තියෙන්නේ ප්‍රඥාවෙන්ම තමයි යමසන්න තියෙන්නේ. මේ යථාර්ථය දකින්නවා කියන එක මේ S2 කින්ම බල බල ඉන්න එකක් නෙමෙයි ප්‍රඥාවෙන් නුවණින් ප්‍රඥාව විමසන්න තියෙන. දැන් අපිට දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තොත් සමහර මේ පිරිස් රාජවරු සිටු කුමාරිවරු දේවිවරු දැන් බලන්න ප්‍රඥාව ගැන හොඳම දෙයක් තමයි සුමේදා තෙරණියගේ තේරී ගාතාව කියවන්න. කියවපු නැති අය ඇත්ති කියවන්න. හරි පුදුමයි මේ සුමේදා කියන ගෑන් ළමයා තරුණ වයසේ මම හිතන අවුරුදු 16ක් විතර ඇති. ජීවිතය ගැන බලලා තියෙන විදිය අපිට අදාහ ගන්න බෑ. මෙහෙම කොහොමද මේක මතක හිටියේ? මේ විදිහට ධර්මයේ දැන් අපි කොච්චර ධර්මයේ ඊළඟ එක අපි කොච්චර ධර්මයේ දැනගත්තත් අපිට මේ වෙලාවට ගලප ගන්න අමාරුයි. අපිට කවුරුන් මතක් කරලා දුන්නොත් තමයි ආ නේ මේකනේ අපිට කරන්න තිබ්බ කියලා ඕන්න මතක් වෙන අපිට පහුවෙලා. විලාවට ගලප ගන්න බෑ. ඒ මොකද හේතුව? අපේ ප්‍රඥාව ක්වික් නෑ. අර ඉක්මනට ඉක්මනට වමනා කරන කාරණේ ඉස්මතු කරලා දෙන්නේ නෑ. දැන් සාමාන්‍ය බුද්ධ කාලේ එහෙම නෙමෙයි. ඒ මිනිස්සුගේ ප්‍රඥාව හරි වේගෙන් වැඩ කරනවා. දැන් මිනිස්සෙකුට යම්කිසි කාරණා කියපු ගමන් ඒ කියපු කාරණේ වේගෙන් වැඩ කරනවා. වැඩ කළ අවබෝධයක් ඇති කරලා දෙනවා. අපි දැන් මේක කියවනවා කියවනවා සටහන් කරගන්නවා ආය ධාරණය කරගන්නවා මල්ක තියාගන්නවා මහන්සි වෙනවා ආය බැලුවම අර කතුරුන්චි මැරිගුරුම් වගේ. ඇයි? මේක යනවා බෑන්ඩ් එක ගහගෙන. ගිහිලා ආය ආය රැව්ව ඇවිල්ලා එතනටම. ඒ වගේ අපි මේක කියාගෙන කියාගෙන යනවා. ගිහිල්ලා බැලුවාම ඇවිල්ලා පරණ තැනටමයි. ආයේ මම. ඉතින් ඒ නිසා මේකේ පින්වත්නි හැබැයි මේක අපි බැරි වෙලාවත් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මේ නුවණින් මෙනෙහි කරන එක අපිට අතෑරුණොත් අතෑරුණොත් සාමාන්‍යයෙන් අති ඇඟේපතේ තිබිච්ච වලල්ලක් ගැලිලා වැටිලා මාලක් ගැලිවිලා වැටිලා කරාබුලක් ගැලිවිලා වැටිලා ආය දා ගන්නවා කියන එක ලීසි එකක්. මේක අතෑරුණොත් ආය අල්ල ගන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ අමාරු මේක. ඉතින් මේ නිසා මේක හොඳට තේරුම් අරගෙන අපිට කරන්න තියෙන්නේ හිත පහදවාගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අතීත වේවා වර්තමාන වේවා අනාගත වේවා යම් කිසි කෙනෙක් ඇස කන නාසය දිවකය මනස අනිත්‍ය වශයෙන් දකිනවාද දුක් වශයෙන් දකිනවාද අනාත්ම වශයෙන් දකිනවාද රෝග වශයෙන් දකිනවාද බය වශයෙන් දකින්වාද ඒ උදවිය තෘෂ්ණාව අත්තරිනවා. යමෙක් තෘෂ්ණාව අත්තරිනවාද ඒ උදවිය උපදී අත්තරිනවා. යමෙක් උපදී අත්තරිනවාද ඒ උදවිය දුක අත්තරිනවා. යමෙක් දුක අත්තරිනවාද ඒ උදවිය ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වෙනවා. හරි පුදුමයි. හරි පුදුමයි. උන්වහන්සේ කවදාවත් බොරු බලාපොරොත්තුවක් දෙන්නේ මහන්නේ බයෙන් එපා මාකරේ විශ්වාස තියන්න මම ඕගොල්ලන්ව නිදහස් කරනවා මම ඕගොල්ලන්ව දේ බේරනවා කියලා බොරු බලාපොරොත්තු තියන්නේ ඒ බොරු බලාපොරොත්තු තියන්නේ මාර බලවේගී මාර බලවේගී හැමතිස්සෙම පුද්ගලයා වල්ලනවා මට අදහපන් මාර් සලකපන් මගේ යගේ එල්ලියන් මම බේරන්නම් එතකොට පුද්ගලයා මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම ධර්මයේ පිහිට අතාරිනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක නෑ මේක තමාට තමා විතරයි. අත්තාහි අත්තනෝ නාතු තමාට තමා විතරයි කොහිනාතු පරෝසිය තමාට බාහිර කෙනෙක් දැන් මේ කියන්නේ නිකං කෙනෙක්ද ශාස්ත්‍රුන් වහන්සේ තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කියන්නේ තමාට තමා විතරයි කියනවා තමාට වෙන කවුද කියලා අහනවා ඊළඟට දේශනා කරනවා අත්ත දීපා විහෙරත අත්ත සරණ ආනන්ද සරණ තමන්ව තියාගන්න කියනවා දූපත හැටියට. දීප කියන්නේ එතන ආලෝක නෙවෙයි. දූපත. තමන්ව තියාගන්න දූපත හැටියට. තමන්ව සරණ කරගන්න කියනවා. ධම්ම දීපා. ධර්මයේ තියාගන්න දූපත කියන්නේ මොකද්ද? පීනලා ගොඩ වෙන තැන. දැන් අපි ඉන්නනම් වතුරක වැටිලා අපට ඕන කරන යම්කිසි දූපතක්. ඔන්න දූපතක් තියෙනවා. දැන් අපිට දූපතක් පේනවා නම් ඒක තමයි අපේ ඉලක්ක අපිට යන්න ඕන දිශාව. ඔන්න අපිට තේරෙන අපිට යන්න ඕන දිශාව, ඩෙස්ටිනේෂන් එක. අපි දන්න මේ අතන. ඊට පස්සේ මොකද කරන්නේ? ආ මෙතනට තමයි අපි යන්න ඕනේ කියලා ඒ ඔස්සේ යනවා. ඒක දන්නවනම්. දන්නේ නැත්නම් යා මොකද වෙන්නේ? යා දන්නේ නැහැ කොහෙට පීනන්නද, කොහෙට යන්නද, මොකද්ද කරන්නේ, මොකුත් දන්නේ නැහැ. මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිය බලද්දී මේකේ අල්ලන්න තියෙන්නේ ධර්මයෙන්මයි. ධර්මයමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් උන්වහන්සේ අපිට දේශනා කරනවා මේ විදිහට නුවණින් විමසලා මේ සම්මර්ෂණය කරන්න කියනවා. සම්මර්ෂණය කරන්න කියන්නේ ඔව් අභ්‍යන්තරේ සම්මර්ෂණය කරන්න. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ තුලින් මේක නුවණින් විමසීමස බලන්න කියනවා. සමහර විට බැරි වෙන්න පුළුවන්. අමාරු වෙන්නත් පුළුවන්. නමුත් අමාරුයි අමාරුයි කිය කිය ඉන්න එකද හොඳ? අමාරුවෙන් හරි උත්සාහයක් කරන එකද හොඳ? අමාරුවෙන් හරි යම්කිසි හිතෙන් මෙනෙහි කරන්න මේකට. හිතෙන් මෙනෙහි කරන්න අමාරුවෙන් හරි උත්සාහයක්. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ආනුභාවයෙන් අපටද මේ අභ්‍යන්තර ජීවිතයේ නුවණින් විමසන්න වාසනාව ලැබේවා සාදු සාදු සා දැන් අපි නුවණින් විමසන්න මහන්සි ගමු.